අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අවතේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අද කොච්චර තියෙනවද ඊයේ 26ක් තියෙනවා හැමදෙරෝනේ අද ඒවා 11ක් තියෙනවා ඒකකට වඩා ගාව ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනා අධ්‍යක්ීම් සම්බන්ධව ඊයේ හා ඊට පෙර ඔබ වහන්සේගෙන් උපදෙස් ලබාගත් නිසා එහි විස්තර මෙහි ඇතුළත් කර නැත. ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනයේදී ආනාපානයේ අවස්ථා 12ක් අත්දැකිය යුතු බව සඳහන් කරන්නට යෙදුනා. මම ආනාපානයේදී අත්දැක ඇත්තේ 1. එහි මුලැමැද අග වැනි ක්‍රියාවලියක් බවත් 2. වර එක දිග කොට වැනි හුස්ම රැලිත් 3. හුස්ම රැල්ල නාසයේ ස්පර්ශ වන ස්ථානයත් 4. හුස්ම රැල්ල ඒකාකාරී නොවි කැඩි කැඩි යන ස්වභාවයක් පමණි. ඔබ වහන්සේ අවස්ථා 12ක් ලෙස සඳහන් කළේ මෙවැනි අත්දැකීම්ද? කරුණාකර පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය ඉලක්කම කිව්වොත් ගියා. ඒකම තුනයි කිව්වොත් හතරක් ඇහෙනවා. ඊට පස්සේ හතරෙනි කහනවා. ඊයේ කිව්වේ 11යි දැන් 12ක් අරගෙන 12ෙනි කහනවා. මේක කියලා ඇති 11 සැරයකට වැඩිය. ඒ නිසා මම හිතනවා ලේසි වැඩේ තමයි. බුදුහාමුදුරුවෝ කියපේ කියන්නේ බුදුන් කියන්නේ අතීත අනාගත වර්තමාන වශයෙන් තුනයි ගොරෝසු සියුම් වශයෙන් දෙකයි දෙකයි ප්‍රිය අප්‍රිය දෙකයි ළඟ දුර දෙකයි ඇතුළ පිට දෙකයි. ඒක හෙට දවසට ප්‍රශ්නක් අහනවා අපි ගායකට යන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවකින් වටහාගත් පරිදි සති සම්පජාන්නේ අනු සතිය ඇති බව දැනගෙන සමාදන් වීමයි. මේ සෑම අවස්ථාවකටම අදාළව මෙනෙහි කළ යුතුයද? නැතිනම් අවබෝධයක් ලෙස පමණක් වටහාගත යුතුයද? අප කෙරෙහි අනුකම්පාවෙන් විස්තර කර දෙනු මැනවි. ඔබ වහන්සේට මේ ශාසනික සේවාව දිගටම කරගෙන යාමට දීර්ඝායස ලැබේවා. ඔව් මට නිදර්ශනයක් දුන්නොත් කීත හැකි අල්ලගෙන තියනවාද කියලා නැත්නම් මූලධර්ම මූලධර්ම විස්තර කරන්න බෑ. කවුරු හරි දෙනවනම් මෙන්න මේ වෙලාවේ මම සතියෙන් හිටියා ඒ බව මම මෙන්න මේකෙන් මම දන්නවයි කියලා එතකොට නම් මට හිතෙනවා මේ සතිය සහ සම්පජඤ්ඤය කියන එක තේරුම් ගත්තද කියලා නැත්තම් ඕක නිදර්ශනයකට දාන්න නැතුව පුද්ගලිකව තමන්ගේ අත්දැකීම් කියන්නේ නැතුව අමාරු ඉස්සරහට යන්න. ඉතින් මේ ආපේකන කැමැති නම් නිදර්ශනයක් ඉදිරිපත් කරන්න අපිට පුළුවන් සාකච්ඡාවට ගන්න. එහෙම නැත්නම් බොහොම සන්තෝෂයෙන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා අරමුණ ගෙවි ගොස් නිබ්බිත අවස්ථාවට පත්වන ආකාර දෙකක් නිරීක්ෂණය කෙලිමි. 1. ඊතා ක්‍රමානුකූලව ආනාපානය සූක්ෂම වී ගෙවි ගොස් කිසිවක් හිතාමතා නොදෙනන අවස්ථාවට පත්වීම. වරහන් ඇතුලේ gross subtle subtlest and unmanifested දෙවෙනි එක සහ ආරම්භයේ පටන් සිත දිහා සතියෙන් බලා සිට සුළු කාලයක් ඇතුළත ආනාපානයට ගොස් එය ඉක්මනින් ගෙවී යාම. දෙවෙනි අවස්ථාවේ විනාඩියක් දෙකක් පමණ සුළු කාලයකින් මේ අවස්ථාවටපත් විය හැකි බව නිරීක්ෂණය කෙලිමි. භාවනා අභ්‍යාසයක් වශයෙන් කුමන ක්‍රමය වඩා උචිතද? ක්‍රමානුකූල දීර්ඝ ක්‍රමයකට හෝ කෙටි ඉක්මන් ක්‍රමයකට නිබ්බිදා අවස්ථාවට පත්වීම. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම භාවනා කරන කෙනාට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. පරිසරයට අනුව එන හැටි පටන් ගන්නකොට තියෙන මූඩ් එක තමයි. ඒ විදිහට ඉක්මනට යනවාද පස්සේ යනවාද. නමුත් නිබ්බිදා පිළිබඳ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ක්‍රම දෙකක් තියෙනවා. ඊට වඩා හත්පසින්ම වෙනස්. ඒක මම හිතනවා බෞසුත භාවයේ සඳහා කවුරුත් අන්නගෙන ඉන්නේ කොහොඳයි. ඒ අරමුණ නැති වෙනකොට ඒකට ද්වේෂ කරනවා. මේ තිබිච්ච දෙයක් නැතුණා වගේ නමුත් උපදේශ ලැබෙක නෑ ඒක ඥාන ප්‍රතිපසු මේ බන ද්වේෂ කරන්නේ නැතුව ඥාන පසු මේ බන නිසා මේ නිබ්බිදාවට එනකොට කම්මැලිකම නීරසකම ඒකාකාරීකම කියලා ද්වේෂ සාගත පදන මේ බලන්න පුළුවන් ඒක තමයි සාමාන්‍ය උපදේශ නොලබවිකනට වෙන්නේ කමටන් සුද්ධ වෙච්ච එක නෑ ඒක අපේක්ෂාවෙන් යන නිසා ඒක එනකොට ද්වේෂයට යන්න දෙන්නේ නැතු ඒක ඥාන පදයෙන් බලන මෙන්න මේ දෙක තමයි වැදගත් යෝගාවචරය දත යුතු ගරු ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව කලක සිට කරමි. මේ වැඩමුළුවේදී හිස් භවයේ සිටිනවා වෙනුවට හිත සිටින ඉරියව්වටත් ශරීරයටත් පමණක් බැඳී ඇති බව අත්දකිමි. ඊයේ භාවනාවේදී මගේ හිත මට මිතුරකු විය. උදාහරණයක් හැටියට සිතවිල්ලක් ඒමට තැත් කරන විට සිතවිලි අනවශ්‍යයි. ඉරියව්වේ පමණක් සිටින්නේයි. මම සිතට කීවෙමි. ඒ ෂණේකින්ම මම නින්දට වැටුනිමි. සතිය ඇත. පැය භාගයකට පමණ පසු ඉන් මිදුනිමි. ඇස්හැර බැලුවත් දැක්කේ පෙනෙන්නේ හිස් බවය. ඊට පසුවද අනවශ්‍ය සිතුවිලි එපා යයි මා කියන දෙය සිත පිළිගනි. පිළිපදින බව තේරුණි. මෙහි මා යනු සතිය බවත් මට සිතේ. ඊයේ මුළු රැයම සිටියේ අවදියෙන්ය. හිත හිස්ය. නිදාගන්න කොතරම් උත්සාහ කළත් නිින්ද නොආවේය. හිතට පිරිත් ඇසුනි. මෛත්‍රී භාවනාව මෙනෙහි වුනිමි. රෑ පුරා අවදියෙන් සිටියට කිසිම මහන්සියක් නැත. හිතේ හිස් බව හා ආනාපානය මෙනෙහි වීම නොදැනුවත්වම සිදුවේ. ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. දීර්ඝායුෂ ලැබේවා. මේක අර මේ සංක්‍රමණික රෝග නැත්නම් බෝ වෙන රෝග තියෙන තැනකට යම් කිසි කෙනෙක් එන්නතක් අරගෙන ගියොත් එයා බය නැතුව රෝගීන් එක්ක ඉන්නවා මොකද Tamanට වැළඳෙන්නේ නැතුව දන්න නිසා. ඉතින් එකක් අර ඇතුලේ තියෙන ප්‍රතිශක්තිය නිසා රෝග බීජ ආවට ඊතර ඉඳලා ක්‍රියා කරනවා. අනිත් එක Taman තුල ඇති වෙන ලොකු ආත්ම ශක්තියක් මට ලෙඩ වෙන්නේ නැහැ කියලා එච්චරයි ඕන කරන්නේ. ඒකෝ ලෙඩ ඉන්නේ නැහැ. අර ඉන්දියාවේ ඉන්න හාගඩේ කියලා එයා මණිපායි මම හිතන්නේ සයිකියාට්‍රික් යුනිවර්සිටි එකක් ඒ වගේම හොස්පිටල් එකක් ඒකේ ලොක්කා එයා කියනවා ඉස්සරහට ඉන්දියාවේ 140කට දිවැඩියා වෙනවා කියලා බටේ රටවල් කියනවලු. පිස්සුද කියලා අහනවා. අපි කන්නේ චපාති. අපිට ලෙඩේ ඉන්නේ උන් මේ දෙන්න හදන්නේ බය වුණොත් ලෙඩ වෙන බව දන්න නිසා. අපි ඔබය කරන උඹයි බය වෙන්න බබල් උඹලා නිකන් හිටපලයි කියනවා. කියනවා පුළුවන් නම් සුද්ධ කරලා අපේ විදුරු වතුර පොඩි කියලා බඩ යන්නේ නැද්ද කියලා බලන්න කියනවා. අපිට බඩ යන්නේ කියලා. පිස්සු. අපිට බඩ යන්නේ නැහැ. මේක අපි ඉන්දියාව හදාගත්ත දේ. මේකට කවුරුත් ඇවිල්ලා කුත්තු කරලා කිව්වොත් තොපිරේට ලෙඩ වෙනවා කියලා රුද්දා කියන්නේ ඇහුවොත් ලෙඩ වෙනවා. අයි බඩ බඩ යනවානේ බඩ යනනේ හිත දුර්ල කරනවානේ. ඔච්චරම තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් අපිට කරන්නේ. අපි ළඟ තියෙන අයියෝ එකෙකුට අල්ලන්න අපි ළඟ තියෙන කොස් කාපු අයියා වෙන මොකක්වත් නැහැ. නිසා බය වෙන්න එපා. භාවනා කරන යනකොට මාර්යා ආවත් තේක බොන්න වාඩි වෙන්න කියන්නේ බය වෙන්න එපා. මොන කෙලෙසවත් බය නෑ මොන කෙලෙසයකටවත් දන්නවනම් මේක කෙලෙසක් කියලා යාට මුකුත් කරන්න බෑ නොදැනුවත්කම තමයි විශාලම අකුසලේ එනිසා කෙලෙස එක්ක හිටියයි කියලා කෙලෙසට මොන දුන්නයි කියලා කෙලෙස ආවයි කියලා තඹ මේ දානියෙන් ඵලයට කරන් ගන්න එපා බුදුරජාණන්සේ කියලා තියෙනවා හිමාල පර්වතේ ඕන අපිට පලන්න පුළුවන් මොයේ තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා භාවනා කරලා ගත්තට පස්සේ ඔය කවුරු ගැනවත් ඔය සැලුට් ගන්න අටන්න ඕන කරන්නේ අපි බුදුහමසන්ගේ ගෝලියෝ. කෙලෙස් වලට කියලා කියන පුළුවන් නම් බුදුහන්ත එක බේරගනින් කියලා. වෙන්නේ නැහැ. ඒකට ඕනේ කරන්නේ ඉමුනිටි ඕනේ ඇත්ත. ඕනේ කරන්නේ කොන්ෆිඩන්ස් තමයි තියෙන්න ඕනේ. මොකක්ද ඒකට කියන්නේ මේ අදිමොක්ක චෛතසිකේ නෑ මට වෙන්නේ නැහැ. ඉවරයි. ඒක දෙන්න බෑ. ඒක බුදුහාමුදුරට දෙන්නත් බෑ කාටවත් දෙන්න බෑ. අපිට විලා තියෙන හැම පැත්තෙම අපි හිත වට්ටගෙන ඉන්නේ. අපි හීනමානික ජීවත් වෙනවා. මං අර වැරද්ද කරා මේක වුණා අරක වුණා අරෝගේ නෙත්තුවා මේක විදිත්තුවා කියක ඉන්නවා. ඔය මොනම දෙයකට වටට්ට පුළුවන් ගන්නේ මනුස්සකම. නිටතරම සීකරන මනුස්සකම කෙලෙසකින් වැටෙන්නේ නැහැ. මේ වැටෙනවා නම් අඟුලිමාල කොට ගන්න බෑනේ. අනේ විශ්වාසය එනකම්. ඉතින් අපි කමටහන් සුද්ධ කරනවා භාවනා කරන ගොඩක් කරනවා. විශ්වාසය ආවට පස්සේ හරික්ක ප්‍රසාදේ කියලා කියන්නේ බුදුරජාණන්සේකට. ඊට පස්සේ ඉතින් බුදුරජාණන්සේ කියනවා ඔබ බය වෙන්න දෙයක් නැහැ මට උඹට කරන්න තියෙනාට ඉවරයි උඹ වැඩක් බලාගන්න කියලා ඒක පැත්තකට දානවා. ඒ නිසා භාවනා කරලා බලන්න. විශේෂයෙන් මේ වගේ වැඩමුළුවක ඉන්නකොට උතුමාකාර ආත්ම ශක්තියක් එනවා. ගිතර ගිය ගමන් වෙන්නේ මොකද්ද? අර ඒ වාතාවරණය කියනවා මේක එහෙම අනිත් පැත්ත යනවා. මේක වැටි වැටි නැගිටිනවා. ඊට පස්සේ තේරෙනවා මේ කවුරු මොනවා කිව්වත් ඔය රණු කණ්ඩ යන්න එපා. අපි භාවනා කරනවා අපි සතියේ ඉන්නේ කියන එක විසීපත් කරන්න. එතකොට සතිය පුදුම ශක්තියක් කරන්න යනවා. ඊළඟ එක ටිකක් දිගයි හාමුදුරනේ කියවන්නේ. ටික ටික ටික ටික ඒක. ඉතින් එතකොට දිගේව විසි කරන්න ඕන පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස පසුගිය පරයන්ක දෙකකදීම මම දැන් මෙතනයි සිත පිහිටු පසු සෑහෙන වේලාවක් ශරීරයේ පහළ කොටස පමණක් දැනෙමින් පැවතිනි ආනාපානයේ දුර්වලය සිතවිලි ඇවිත්‍යයි ශරීරයේ බරක් යයි හැඟිනි ඉරියව්වේ වේදනා මතු කල ඉරියව්ව මාරු කිරීමේදී වේදනා සංඥාව නැති වී යන ආකාරය නිරීක්ෂණය කෙලිමි නැවතත් වේදනාව මතුවිය. වේදනාව ගෙවී යාම බැලීමට අවශ්‍ය වූ නිසා බොහෝ වේලාවක් ඉවසා සිටීමේ අන්තිමට වේදනාව පහව ගොස් ශරීරයේ සැහැල්ලු වී හිස හිත එක්තැන් විය. දැන් දැරීමේ ශක්තිය පෙරට වඩා වැඩිය. ආනාපානයේ ආකාර 11කින් දකින වේදනාව බලන පැතිකඩ තිබේද. වේදනාවත් අද්‍රව්‍යමේ තත්වයටපත් වී නැවතත් හේතු සෑදුණු කල ද්‍රව්‍යමය තත්වයට පත්වේයයි මට සිතෙනි. මෙහි වැරදි ඇතොත් නිදොස් කර දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා. කොහේතර වේදනාව කියන එක ද්‍රව්‍ය කොටසට වැටෙන්නේ ද්‍රව්‍ය කියලා කියන්නේ රූප. වේදනාව වැටෙන්නේ අද්‍රව්‍ය වලට. ඒකෙත් වේදනාවේ දැරීමේ හැකි මට්ටම සහ නොදැරීමේ හැකි මට්ටම එහෙම නැත්නම් අපිට දැනෙන මට්ටම සහ නොදැනෙන මට්ටම කියන එක දෙකක්. කම්මලේ ඉන්න බල්ලට එන ගැහුවට ගාණක් නැහැ. මොකද උන් නිතරම එන ගහන සද්දේ තලි තලි උට ඒ සද්දේ ඇහෙන්නට ගාණක් නැහැ. ඒකේ වේදන හොඳට විඳපු මනුස්සයාට ඔය මේ අලියකට ඉන්දියාප්පයක් තිබ්බා වගේ ගාණක් නැහැ. ඔය විඳින්නේම නැතු කුමර කුමර සැප විඳපේ කරා මෙන්න මැස්සෙක් ආපු ගමන් නිකම්ම ඩෙන්ගු. මැස්සයි මඳුරවා කොහෙද? මෙහෙ ඩෙන්ගු. ඒ නිසා වේදනාව වුණත් හදන්න ඕනේ ඒවට ඔරොත්තු දෙන තාලට මිසක් මේ වේදනාවට පසු බාන්න ඔය හැම වෙලාවෙම විස වේදන සණ්ඩයි අනම්මනම් ගියපුවාම කවදාකවත් නෑ ගැරඩියාවක් ඉතුරු වෙන්නේ අන්තිමට. දැන් ඇතින් ළමයින්ට ඒකනේ වෙලා තියෙන මොනම දෙයක්වත් නැහැ. ඒ දවස්වල අපිට චෝක් කැල්ලක් කමවත් කනවා, ඉඟුරු අඟුරු අහුනොත් කනවා, මැටි අහුනොත් කනවා, මොන දේත් කනවා, කුරුමිනියොත් කනවා. මොකාවත් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. දැන් හැදෙනකොට කුරුමිනිය අතේ ඉන්නකොට අම්මට බඩ යන්නේ. ඒ ඒ ඒක නිසා වේදනාවේ උනත් දැරීමේ ශක්තිය කියන එක අත්හදා බලලා මිසක් මේ මේ අල්ලපු ගෙදින මනසට අල්ලපු ගෙදින මනසගේ වේදනාව ගැන කතා කරන්න බෑ. දැන් තමන් බලන්න භාවනා කරනකොට වෙනදට වැඩිය වේදනාවට වද දෙන්න යන්න කියන එක නෙමෙයි මම කියන්නේ. පොඩ්ඩක් උරුට්ටු වෙලා බලන්න. පොඩ්ඩක් හෙට්ටු වෙලා බලන්න පුළුවන් ද කියලා බලන්න. පුදුම විදිහට වැඩිමක් වැඩිනවා. පුදුම වැඩිමක් වැඩිනවා. ඉතින් ඒක ආකල්පෙම වෙනසක් තියෙන නිසා වේදනාව ද්‍රව්‍ය අද්‍රව්‍ය වීමක් නෙවෙයි වෙන දැරීමේ මට්ටම් තියෙනවා. ඒ මට්ටම ඉහළ ගිහිල්ලා කවදා හෝ මරණ වේදනාව විඳපු දවසට පහුවෙන්න කිනසෝවන් වෙන්නේ. අමෘතේ සෝවන් කියලා කියන්නේ අමෘතේ දකින්න බෑ මෘතේ හරහා යන්නේ නැතුව. ඒ නිසා වේදනාව නක් ගන්න කිටි කිටි කිටි කිටි කාන මට්ටමට කවදා හෝ ආ ඉස්ලාම ගිහි ඔය කුණිත ජීතුමත් එක්ක භවනා ලෙවල් එදා එතුමා කිව්වේ තමන්ගේ වේදනාව ඉවසීමේ මට්ටම මරණේ දරන්න උනත් ලෑස්ති වෙලා මරණේ හා සමාන දුක් විඳපු දවසේ පහුවෙන්දා ඒකේ යහපැත්තේ තමයි විපස්සනා ඥාන වෙන්නේ නැත්නම් සෝවන් වෙන්නේ. ඒ නිසා මූර්තිය බාර ගන්න. මූර්ති කියන්නේ මරණ වේදනාව ටික ටික ටික ටික නගන එකයි තියෙන්නේ. ගර්ථර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ අනුව කලක් සතිය වඩින යෝගියෙක්මි. සක්මන් භාවනාවේදී සක්‍රීය ක්‍රමයට මාරු වෙන දෙපায়ে සියුම් ගති සහ සියුම් වේදනාවන් පොළවේ රළු ගතියත් අත්විඳිමි. එය ආයාසයක් නොමැතිව සිදුවේ. පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය වඩමි. නාස්පුඩු දිගේ යන සීතල ඇතුල් හුස්මත් පිටවෙන මදක් උණුසුම් වේගවත් පිටවන හුස්මත් ලෙස පටන්ගෙන ඉක්මනින්ම හුස්ම සංසිදේ. පෙර මෙය සිදුවන විට තිබුණේ අසීමිත ප්‍රීතියකි, සැහැල්ලුවකි, සතුටකි. නමුත් මට දැන් මේ අවස්ථාව දැනෙන්නේ රසයක් හෝ නීරසයක් නොමැති සාමාන්‍ය දෙයක් ලෙසටයි. හිස්තනේදී ශබ්ද වේදනාවලට වඩා සිතවිලි බාධා කරයි. හිත සිතවිල්ලකට ගිය විට එය හඳුනාගත හැකිය. හිස්තන කෙලස් අඩු තැනක් නිසා එතනට පැමිණීම පැමිණීමට විටක හුස්ම රැලි කීපයක් හෝ ශබ්දයක් උපයෝගී කොට ගනිමි. AC එකේ හෝගා වරහන් තුල AC එකේ හෝගාන ශබ්දය වගේ. මේ හිස්තනේදී ශරීරයේ නොදැනෙන තරම්ය. හිත පමණක් ඇත්තාසේ දැනේ. එදිනෙදා ජීවිතයේදී යම් පමණක සතියක් පවත්වා ගත හැක්කාසේ දැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දිගා සිරිපතමි. නැයි ඒ පාර දිගේම ඉදිරියට යන්න නැත්නම් ඒ විශ්වාසයෙන්ම ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ හවස පරියන්කේදී සිදු අත්දැකීමකි මම දැන් මෙතන යනුවෙන් ඉරියව්වට හිත යොදා සතිය පිහිටුවීමෙන් අනතුරුව කෙමෙන් හිස් බව වෙත ඇදී යනවා දැනුනි මා භාවනාවට වාඩි වූයේ විනාඩි 15කට පෙරය ස්වාමීන් වහන්සේලා ශාලාවට වඩින අවස්ථාවේ අන්තමට ඊතා දුරස්ව දැනුනේ ඒ හිස් බවට හිත ඇදී ගොස් ඇති මොහොතේයි. ආර්ය මහා සංඝරත්නයට নমස්කාර වේවායි ඒ මොහොතේ සිටුවෙමි. ඊට පසුව සිදු වූ දේ මතක නැත. මාහට නිින්ද ගියාදැයි නොදැනිමි. අවදි වන විට ශරීරයේ වෙත සිත යොමු වී තිබිනි. දහඩියෙන් සිරුර තෙත් වී තිබිනි. බෙල්ල ඉදිරියට හා පහතට නැමී තිබිනි. බෙල්ල පිටුපස හා පිට උඩ කොටසේ මස්පිඩු තද වී ඇත. නමුත් වේදනාවක් නැත. විනාඩි 15ක් 30ක් අතර කිසිත් නොදැනුණු කාලය ගත වූවා විය හැක. කය තුලට යොමු කරගත් සතියෙන් යුතුව ඉන්පසු කාලය ගත විය. බෙල්ල පිටුපස තද ගතිය කෙමෙන් වේදනාවක් බවට හැරිනි. එය මෙනෙහි කෙලිමි. පැහැදිලිව Nirodhe දැකිය නොහැකි විය. බෙල්ල තවදුරටත් පහතට නැමීම දෙස සතියෙන් බලා සිටිමි. අවසානයේ එය හුස්ම ගැනීමටත් බාධා වී හිස වේදනාවක් ඇතිවීම නිසා භාවනාව නතර කරන්නට සිදුවිය. වේලාවද හමාර විය. ස්වාමින් වහන්සේ මේ අවස්ථාව පැහැදිලි කර දෙනු මැනවි. පසුගිය දින තුනක් පුරා සෑම පරයන්කේදීම වේදනාවෙන් දැඩිව පීඩා වින්දිමි. බෙල්ල පහතට නැමීම නිසා උරහිස්වලත් පිටෙත් උඩ කොටසෙත් බෙල්ල පිටුපස මස් පිඩු අධික වේදනාවටපත් විය. ඔබ වහන්සේ ඒ සම්බන්ධව පසුගිය දිනවල අනිත් යෝගීන් වෙත දුන් උපදෙස් පිළිපැදීමි. බෙල්ල නැමීම ගැන සිහියෙන් සිටියෙමි. වේදනාව හැකි තරම් දරා සිටියෙමි. පටිගෙන් තොර තොරව වේදනාව වැඩි වැඩියෙන් දරා සිටීමේ වේදනාව වැඩිවීමක් සිදුවිය. ඉඳ හිට අඩුවීමක් දැනුණත් එය සහනයක් ගෙන දුන්නේ නැත. බෙල්ල තව තවත් නැමීම නිසා හුස්ම ගැනීම අපහසු වීම නිසා බෙල්ල කෙලින් කරගන්නට සිදුවිය. හිස රදයක්ද ඇතිව ඇතිවීම නිසා කිසිම දෙයකට සතිය පිහිටුවීමට නොහැකි වූ නිසා දැන් මේ தત્ත්වය ඊටාම කරදරකාරී බවට පත්ව ඇත. පරහන් තුල සෑම පරියන්කයකම සිදුවන නිසා වේදනාව වැඩියෙන් දරාගත් බව නම් කිව හැකිය. නමුත් බැරිම තැන අත්හැර දැමීය. ස්වාමින් වහන්ස මෙසේ හුස්ම ගන්නට අපහසු වී සිත විසිර යන අවස්ථාවට පත්වන විට බෙල්ල එසවීමෙන් ඉරියව්ව මාරු කරාට කමක් නැද්ද මේ බෙල්ල නැමීමේ වේදනාව නිසා පෙරමෙන් ශූන්‍යතාවයේ ඔස්සේ භාවනාව ඉදිරියට කරගන්නට නොහැකි වීම ගැන තරමක් අසතුටක් ඇතිමුත් භාවනාවේදී එන හැම දෙයකටම හැම දෙයක්ම බාර අරගෙන සමසිත පැවැත්වීමට හැකියවීම ගැන සතුටුය. හිතේ උපේක්ෂාව වඩවා ගනිමින් වේදනාව දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමටද කළ යුතු ඇති බව දනිමි. ইহත අවස්ථාව පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී තෙරුවන් ආශිර්වාදේ පතමි. මට හිතෙනවා දීව මහගෙන ඉන්නකොට විස පාත් වුණාට පස්සේ ඔසවන්න උත්සාහ නොකිරීමේ ප්‍රයත්නයක් කරලා තියෙනවා. එහෙම කරන්න ඕනේ තමයි තේරෙනවා නම් ඉස පාත් වෙලා තියෙනවා රිදෙනවා කියලා. ඒක එහිමීට ඉස්සුවට කමන්නේ. ඒකේ තියෙන ලකුණ තමයි එහෙම SMS දාන්න slowly, mindfully, silently. ඒතර දැනගන්න පුළුවන් ඉත ඉස්සුවට සත්‍ය කැඩෙන්නේ නැහැ කියලා. ඒක එක ඒක තමයි මට හිතන ප්‍රධාන කෝ මේ හේතුව කියලා. එහෙම නැත්නම් බලන්න සක්මන් කරනකොට ওই ප්‍රශ්නේ එන්නෙම නැහැ. සක්මනේක හොඳ විකල්පයක්. එහෙම නැත්නම් පිටිපැත්තට මොකක් හරි තියලා හේත් වෙලා භාවනා කරන්න බෑ. විශේෂයෙන්ම පොඩක් පිටිපස්සට නැගිලා කරන්න පරිශන මට්ටමේ. එතකොට මේ ශරීරයට සැපදීමේ පොඩි ප්‍රයත්නයක් දෙනවා. සාමාන්‍යයෙන් උනන්දු කරවන්නේ නැහැ කවුරක්වත් මේ හේත් වෙලා භාවනා කරන එකට. නමුත් මෙතෙන්දි පේන්න තියෙනවා ඉස නැමුණට පස්සේ ඔසවන් නැති වෙන්න ගත්ත හිතේ අදිෂ්ඨානයක් වැඩ කරලා තියෙනවා. ඒකයි ඒ නිසා වේදනාව ඉවසීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒක හොඳයි. නමුත් එහෙම එකක් නැහැ. තමන්න තේරෙනවා නම් මේ හුස්ම ගන්න බැරි මට්ටමට ගියාට පස්සේ කොන්ෂස්ලි නැත්තම් 100 ගන්න පුළුවන් නම් ගන්න මේ ප්‍රශස්ත මට්ටමට එනකන් ඒක කරන්න නැවතිලේ. ඒ නිසා මේ උපක්‍රම දෙක දාලා බලන්න මේ බොහෝම ඉක්මනින් සනීප කරගන්න පුළුවන් ලෙඩක් කියලා මට හිතෙනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනාව සාමාන්‍ය ජීවිතයට යොදන්නයි ඔබ වහන්සේගෙන් පෙර ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණි. මේ මාගේ පරියංකේදී ආ සංඥාවකි සිතවිල්ලකි. දරුවා පාසලෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබුණු බව ඇවිත් පැවසීය. මාගේ පිළිතුර හා හොඳයි කියලයි. මොකද්ද අම්මා හොඳයි විතරද කියා ගස්සාගෙන ගෙට ගියා. නිරීක්ෂණය දරුවාගේ ප්‍රතිඵලය මා තුල සතුටක් ඇති කළ බව දනිමි. නමුත් එය අභිවදනය නොකළෙමි. ඒ ගැන මම සතුටු වුණත් දරුවා අසතුටු බව හැඟේ. ප්‍රශ්නය මාගේ වචනයෙන් දරුවා සතුටු නොවීම මට ක්ලේශයක් වෙනවාද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇයි ප්‍රශ්නයක් ඇති නොවන විදියට ක්ලේශ කරාවක් නෙමෙයි ප්‍රශ්නයට හොඳයි කියනට හොඳයි කියොච්චනේ ප්‍රශ්නේ. ඔය දෙයක් වෙන්න ළමෙක් වදපුවම කෙනට ඕක ලොක්ද අදුගන්නන දෙයක්. හොඳයි කියන්න එපා. හොඳයි. ඉවරයි. ඉතින් ඕකට භාවනාවයි බුදුහාමුදුරුවෝයි ඔක්කොම ගා ගන්න ඕනේ. ඒ බොහොම පොඩි ටැක්ටික්ස්. ඉතින් හොඳ දෙනෙක් බුදුහාමුදුරුවෝ කාට කියලා අහන හොඳයි කියන්නේ කොහොමද? හොඳයි කියන්නේ කොහොමද? ඒ මං වගේ කෙනෙක් උනන බුදු කනට රත් වෙන්න ගහලා එලවනවා. මේ කොමන් සෙන්ස්. පොඩියවන් ඉන්නේ ඒගොල්ලන්ගේ ලෝකේ. ඒ ළමයාට අර එක වචනේ ෂේප් කරන්න පුළුවන් නම් අර පැය කාණක විවේකේ වචන දීපුවා මොකද වෙන්නේ? ඒ නිසරණ වලට එකපාරක් මේ මේ තනාධිපති ආර්යව ආවා. ඒ මීට ලොකු සංජය මාරුණා. වෙන ලොකු සංජය නමක් හිටියේ. ඒ 10ට ගෙඩිය ගැව්වා. ඉදි ගහන්න පණියක් ආවා. ඒ ආර්යවට උණයි කියලා ලොකු ස්වාමීන් වහන්සේට මිදි රගයක් පූජා කරන්න. එතකොට විනාඩි 15ක පමාවක්. ඉතින් මෛත්‍රී කිව්වා අනික කමරට තද වුණා. මේ එක එක ගෑනුවාට අපිට විනාඩි 5ක් පස්සට දාන්න මං කොයකෝ රජෙක් මගාරින්න පුළුවන් නම් විනාඩි 15කින් කොච්චර ලාභද ඌ යන්න අර මං කේසයක් આવුත් මහලු අවුලනේ විනාඩි 15 කරපන් ඉඳලා ඉවර කරපන් ඒ වයිදී අපේ ප්‍රතිපත්ති වෙනස් කරලා අපි ඉඳ දෙන්නවා අමදාම කරන දෙයක් නෙවෙයි ඕනම කෙනෙකුට ඒ වගේ මගාරින්න පුළුවන් නම් කැවුත්ත දීලා හරි කමන්නේ දෙන්න ඒක භාවනාවේ කොමන් සෙන්ස් ඒක ඒකේ අනිත් පැත්තක් තියනලු පොඩි ළමයිගේ මොනවාරි යවුවට කිසිම වෙලාවට අම්මට කෙලින් කියන්නේ නැතුළු ගසට දාලා යනවලු යන්නේ. ඒ කියන්නේ කොමියුනිකේෂන් අප්සෙට් එකක් තියෙනවා. ඒකෙදි දැනගන්න ඕනේ අපි ජීවත් වෙන පරිසරයේදී ඒ අනික් අයගේ අගයන් ආඩම්බරයට ගෞරව කරගෙන ජීවත් වෙනවා. ඒක භාවනාවෙන් හරන්න යන්න එපා. එහෙම නැත්නම් ඒකට කෙලෙස් කෙලෙස් කතා දාන්න එපා. නිකන් common sense. ඒ නිසා භාවනා නොකරන අයත් එක්ක ඉන්න වෙලාවෙදි තමයි තේරෙන්නේ මම කොච්චර දුරට විපස්සනා වඩලා තියනවද මම කොච්චර දුරට මේ මගේ ඉවසීමේ ශක්තිය අනුගේ පහසුව පිණිසට මම අනිකයට කාපට් එකක් කරලා දානවා. අනිකයට යන්න ඒ දන්නක් කරලා දෙනවා. ඒකෙන් මග අරින්න ඕනේ. වෙන්න තියෙන කේස් එක, වෙන්න තියෙන ඉවෙන්ට් එකක්, වෙන්න තියෙන මේ ගැටුමක් ඉවර කරගන්න පුළුවන් නම් කැවුත්ත දුන්න ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් අහන්න අවසර දාන්න ඕනේ. <laughs> එතකොට ආනිජ සප්පාය සූත්‍රයේදී ඔබ වහන්සේ කියන්නේ කිසිම හේතුවක් නිසා කිසිවෙකුගේ ජීවිතයකට හරි මොනට හරි අත දාන්න දෙපා කියන එකෙන් එතන අදහස් වෙන්නේ මොන වගේ දෙයක්ද? මෙතන අත දාලා නෙවෙයිනේ. ඒ ළමයිනේ අපිට බෝලේ දාන්නේ. අපිට තියෙන බෝලේ කෝට් එක. යහයි කෝට් එකට දාන එක නෙවෙයි. අපි පටන් ගත්ත දෙයක් නෙවෙයි මේ. අලුත් දෙයක් පටන් නම් මම පාස් වුණාට ගිහිල්ලා අල්ලපු ගෙදරට කියන්නේ නෑ පාස් වුණා හොඳද හොඳ ආයිද කියන්නේ යන්න එපා. තමන් කරපන්න. නමුත් බබා කියන්නේ තාම ඉස්කෝලේ යන ළමයි. ඒ ළමයා තමන්ගේ වැතර බෝලේ දානකොට එයා බලාපොරොත්තු වෙන භාවනා එක නෙනේ අම්මෙක් නේ බලාපොරොත්තු වෙන්නේ. ඒක අම්මා දැනගන්න ඕන. එතනදී වෙත එන එකක්ද තමන් ඇති කරපු එකක්ද නැත්නම් හිතාමතා කරපු දෙයක්ද සිද්ධ වෙච්ච දෙයක්ද කියන එකයි උතන ප්‍රශ්න තියෙන්නේ. ඇති කරන්න එපා. අපේ නේ කවුරුත් වෙනට හොඳයි නරකයි කියන්නේ ප්‍රත්‍යාව දක්වන්න මොනම දෙයකටත් අවසන් නැහැ. බුදියන් ඉනකොට බුදියන් නැරෙන්නේ. ඔව් කවුරු හරි ආවොත් මේ මනුස්සයාගේ ප්‍රශ්නට උත්තර දෙන්න ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස එක් එක් පරියංකේදී ආනාපාන සති භාවනාව වඩන විට අත්දැකීම් විවිධය 1 සමහර පරයන්කේදී පරයන්කයන්හිදී ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳුණු විට නින්දකට වැටේ. 2 තවත් සමහර පරයන්කවලදී ආනාපානය සංසිඳී ඉරායාසයෙන් බලා සිටීමට සිදුවේ. චේතනාවක් නැතිව 3 තවත් සමහර පරියංකවලදී ආනාපාන රූපකය සංසිඳුණු පසු සංඥා ඒමට පටන් ගනී. අතීක අතීත මතක අනාගත සැලසුම් ආදිය. මේවා ආයාසයෙන් නතර කිරීමට උත්සාහ කළත් විතක්ක චරිත ලක්ෂණයක් නිසා දෝ මේවා දුරු කිරීමට අපහසු වේ. භාවනාව අසාර්ථක ඌආයයි කලකිරීමක්ද ඇතිවේ. මේ தત્ත්වය පිළිබඳ පැහැදිලි කොට ඉදිරියට යාම සඳහා ගතයුතු පියවර කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. නොයි පළවෙනිම වාක්‍යය කියලා තියෙන්නේ භාවනාදී එක එක වෙලාවට වෙනස්. මේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඕක බාර ගන්න නැත්තම් එන්න හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්න. මේ ඔක්කොම උත්තරය. එන හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න. මොකද අපිට ඕනේ එකමයි වෙන්න ඕනේ කියලා. ඒ තරම නිත්‍ය සංඥාවක්. ඒ නිසා ඔය මොනක් නැති වෙච්ච අවස්ථාව විතරනේ ආනාපානේ වුණත් අර කියන ඕනේ ආකාරයකට යන්න පුළුවන්. ඒ කොයි එකත් භාවනාවට නව දොරටු නව නාලිකා මාර්ග මිනිස මිස ඒකෙන් තමයි අපි වඩාම සුසුසේ තෝරන්නේ අපිට විකල්ප රාශියක් තියෙනවා. ඉතින් හැම එකක ප්‍රශ්නයක් කරගත්තොත් කඩුව කිල්ල කෙනෙක් වගේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ හෙල්ලෙන් පෙරලෙන්න බැරි වෙනවා. ඒ නිසා පළවෙනි වාක්‍යය මතක තියාගන්න මේක භාවනාවට විරුද්ධ වාක්‍යයක්. අපි මේ භාවනා කරන්නේ මේක විෂමතාවයේ දකින්න තමයි. හුත්වා භවතා අනඤ්‍යතා විපරිණාමතා අනිච්චතා. ඒක බාර ගන්න නැති වුණොත් අර විචිත්තත්වයේ පෙන්වන්න හදනකොට අපි විහිං ඒක මේ නිත්‍ය සංඥාවකට දා ගන්න. ඒ නිසා මේ හැම දෙයක්ම වෙන්න අරින්න. ඔකට විවේකීව දෙන්න ගිච්චාම ස්වභාවික උත්තරේ දිගේ හිත ඉතරහට යනවා. දැන් මේක වෙලා තියෙන්නේ නෑ මේකම කරදරයක් කරගත්තාම ඊට පස්සේ හිත විවෘත නෑ ඊගා විකල්ප වෙන. ඒ නිසා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පෙර කළ පිනකට භාවනාවේ දියුණුවකට සතිය තියෙන නිසා ප්‍රතිපදාව වැඩෙන නිසා කෙලස් කැපෙන නිසා භාවනා ක්‍රමේ හොයාගනි ඔක්කොටම සම සම මෙත ඇතුව සම විදිහට එන්න ආරින්න. ඒක උත්තරේ නිකම් එනවා. ගරු ස්වාමින් වහන්ස කලක් සිට මම අප නිවසට කිට්ටුව ඇති පිට්ටනියේ වටේට ව්‍යායාම ගැනීම සඳහා තර්මක වේගෙන් වරහන් තුල බ්‍රිස්ක් වෝක් රවුම් පහක් ඇවිදීමට පුරුදු වී සිටිමි. මෙම ඇවිදීම බ්‍රිස්ක් වෝක් බැවින් තර්මක වේගයෙන් කළ යුතුය. මෙම ඇවිදීමේදී වේගය ආනාපාන සතියෙන් කළ හැකිද? එහෙත් එසේත් නැත්නම් වේගය අඩු කරගෙන ආනාපාන සතියෙන් නැවිදිය යුතුයද? මෙම වේගය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මට කරුණාකර පහදා දෙන්න. ඔබට තෙරුවන් සරණයි. සතිය ආනාපාන සතිය දාන්නේ ආනාපාන සතිය ගන්න ඉඳගෙන ඉන්න එකටනේ. සතිය වැඩෙන්නේ කොයි එකටද කියලා බලන්න. අපි හැම වෙලාවෙදීම මොන මල් මල ගත්ත සතිය කියන මාළයට අමුණන. කොයි කටයුත්ත කරනොත් වැඩියෙන් සතිය තියෙන්නේ. ඒක තමයි මේක තමයි පාඩම. කොයි වේග යනකොටද සතිය අඛණ්ඩව පවතින්නේ ආනපානෙ වගේ අදාළ නැති එකක් එක්ක ගලපන්න යන්න එපා සතියත් එක්ක ගලපන්න එතකොට ඉක්මනයි උත්තරේ අතිගරු ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රී ධර්මදේශනාව සහ සම්බන්ධයි. පොට්ටපාද සූත්‍රය ඇසුරෙන් සංඥාව අහේතුකව ඇති නොවන බව පෙන්වා දුනි. අහේතුක සංඥා ඇතිවන බව උපකල්පනය කිරීම වරහන් තුල එකල යෝගීන් විසින් සාධාරණ බව මටද හැඟේ. මන්ද භාවනා කරන විට දැනෙන රූප සංඥා සහ ශබ්ද සංඥා වලට හේතුව සොයා ගැනීමට නොහැකි නිසායි. උදාහරණයක් ලෙස නොඑක් රූපහා දෙබස් මාගේ ජීවිතයෙන් පරිබාහිරව අත්විඳිමි. මේවා මා කිසි විටකවත් ඉන් පෙර සිතා නැත. අද උදේ පරයන්කෙන් මාහට ඉවත් වන්නට සිදුුනේ හදිසියේ දුටු දර්ශනයක් නිසාය. එනම් විශාල කොස් ගෙඩියක් විශාල පිහියකින් දෙකට පලනවා දුටුවෙමි. එය කරන පුද්ගලයෙකු නොවිය. තිබුණේ කොස්ගෙඩිය හා පිහිය පමණි. මේ සිහිනයක් නොවන බව ප්‍රත්‍යක්ෂය. ඒක වරහන් තුල තියෙන්නේ. මාගේ ප්‍රශ්නය නම් මෙවන් සංඥාවන් දැකීමට හේතුව කිනම් ධර්මතාවයක් උඩ සිදුවන්නක් දෙයන්නයි. මාහට සමාවී මේ පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. ඒක හරි කර හීනක හීනයක් දැක්කට පස්සේ හීනේ විග්‍රහ කරන්න හදනවා වගේ මේක සංඥාවක් බව දන්නවනම් මේ සතික්නේ සතිකේ හැවක් බව දන්නවනම් උට උච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකට මේ මේ ප්‍රകൃතිය නම් නැත්තම් යථාර්ථේ නම් කොස්ගිඩි බලන්න පුළුවන් පැණිවරකද ඒ වරකද වැලද ඔක්කොම හිවුවට ගමන්නේ මේ හීනයක් මේ මේ සංඥාවක් බව දැනගෙන මේක දිගේ ඔච්චර යනවනම් අර මේ මේ සුරංගනා කතාවල තියෙන කතාව තමයි ඉතින් කියන්න වෙන්නේ ඉතින් මේ චරිත සමහර විටක මේ හේතු අප්‍රත්‍ය සිද්ධ වෙනවා කියන චරිත ඔය හිතා ගන්න බැරිලු මේ මොකකින් ඒ විඥාණයට ඇතුල්ලා තියෙනවා කියලා. එහෙම හිතන අයට හැම වෙලාවෙම গুপ্ত දේවල් තමයි හිතෙන්නේ. ඒ গুপ্ত දේවල් තමයි රස. ඒ නිසා මේ කූට ප්‍රයත්න තියෙන අය ඒ গুপ্ত දේවල් තියෙන අයට තින්තය බා ගන්නවා. ඒක නම කිව්වොත් ඒක ඕගොල්ලෝ පටලවා ගන්නවා ඒක. ඒක නිසා කියනවා මේ දැන් තියෙන ආගම් පැතිරුයි මේ ක්‍රමවලට ප්‍රධාන වශයෙන්ම ගන්න 이르දි ප්‍රත්‍යාරය. ප්‍රත්‍යාරය පහලා ඉතින් ඒකට ඔක්කොම අහුවෙන්නේ නැහැ. අහුවෙන ටික ඒ පැත්තට ආකර්ෂණය තියෙනවා. ඉතින් ඒගොල්ලෝන කතා කරගෙන ඔක්කොටම මේවා තේරෙන්නේ නැහැ. ගැඹුරු ධර්ම ඔයාට විතරක් තියෙනවා දේවාකර්ෂණය. ඔයාට විතරක් තියෙනවා විශේෂ බලයක් එන්න හැන්දෑවට. අහවල් තැනට ගිහලා ඊට පස්සේ තව ටිකක් පෙන්වුවාට පස්සේ අතේ පැලෙන්න දෙනවා. මේ පොඩි මිනිස්සු නෙවෙයි අහුවෙන්නේ. කෝටිපති හොඳ දක්ෂ හොඳ ප්‍රොෆෙසර්ස්ලා අහුවෙලා තියෙන. ඊට පස්සේ ඒගොල්ලෝ ගැලුණාට පස්සේ කියනවා මේක නම් මොන තාලෙන්වත් මේ මේ යථාර්ථය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිලා පොඩ්ඩක් ස්ලිප් වෙච්ච ගමන් හොදලා ගන්න දෙයක් නැහැ. බුදුජානසී ඒකයි කියන්නේ යථා භූත ඥාන දර්ශනේ මේතන අස්පනා අපිට දෙන දේ ඇර ඉන් එපිට දේවල් වලට පොඩ්ඩක් ගිය ගමන් ඒකටම මායාගේ වෙනම මාර බලවේග තියෙනවා. වෙනවම කෙලස් තියෙනවා ඒගොල්ලෝ බා ගන්නවා. ඒක නිසා බුදුරජාණන් කියන්නේ හැම කවුරු මොන જાති කෙරුවත් ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න. ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි නම් ඇයි මෙව්වා එන්නේ? කොහෙද මෙව්වා එන්නේ? කොහාටද යන්නේ කියලා ගණන් ගන්න එපයි කියනවා. මම එදත් කිව්වා. හේසෙන් මාස්ටර් කෙනෙක් වැවක් අයිනේ මේ ෆොරස්ට් ලේක් එක වගේ ඇති ඊ අපි ගියා පොඩ්ඩක් ඒ පැත්තේ. ඇවිදිනවලු මාස්ටර්ත් එක්ක ගෝලයා. ඇවිදිනකොට ගෝලත් බොහොම උනන්දුවෙන් යන්නේ ගුරුවරත් එක්ක බොහොම සතියෙන් ඇවිදිනකොට වල්තාරාව ටිකක් පියාඹගෙන යන ලස්සනට ගෝලයාට ඒක දැක්කට පස්සේ ඇතිවෙච්ච ආහ්ලාදයට මාස්ටර්ට කතා කළු සර් දැක්කද වල්තාරාව කියලා වගේ. දැර ජීවන නිසද්දතාව කැඩනවා. ඊපස්සේ ගුරුවරයා හරනවලු පිටිපස්සට කොහෙන්ද එන්නේ උන් ආවේ කියලා දන්නවද කියලා ඒවලු නෑ. උන් යන්නේ කොහෙද කියලා දන්නවද? ඒත් නෑ. ඒගොල්ලෝ ජීවලු කන රත් වෙන්න යකල එන තැන දන්නෙත් නැත්තම් යන තැන දන්නෙත් නැත්තම් මොකටද කතා කරන්නේ කියලා ඒගොල්ලෝ. කැලේ යන වල්තාරාවන්ට ගුරුවරට නතර කරලා කතා කරන තරම් අපි මේ තරම්ම මේ අහේතු අප්‍රත්‍ය නම් එතකොට හිතා ගන්න අපේ හිත කොච්චර গুপ্ত දේවල් වලට දුවනවද කියලා. එතකොට අපි කොච්චර අහුවෙනවද කියලා. මේ පොට්ටපාද අහුනේ නැහැ. පොට්ටපාද බුදුහාමරණ කියනවා අපි 14 ධාතියක් බත කිව්ව පළවෙනි මතේ තමයි සංඥාවල් අහේතු අප්‍රත්‍යයෙන් හට ගන්න. බුදුන් කියනවා ඒක තමයි මම ඉස්සෙල්ලම ප්‍රතික්ෂේප කරන්නේ. මොකද ඒක නාස්තිකයි. එතකොට අපේ හිත අවංකව බැලුවොත් අපේ හිතත් බලනවා ඇයි මේ අදිසිය කොස්කෙඩියක් වතුනේ. අදිසිය මොකද මේ පලන එකෙන් අදහස් කරන්න කියලා අර මතුවෙච්ච දේ අල්ලගෙන ඒ වෙලාව හුස්මත් නැහැ සතියත් නැහැ. ඉතින් තරුංගල්ලා ඒ නිසා අපි ළඟ මිත්‍යා දෘෂ්ටි නැතය. අපි මේ වොට්ටපාතට ඉස්සර දින්නේ පස්ස දින්නේ බුදුහාමුදුරුවෝත් එක්ක දින්නේ නැද්ද කියන එක ඔය කාටවත් වග වෙන්න බෑ. හොඳට මතක තියාගන්න අඩු ගානේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන මේ අහේතු අප්‍රත්‍යයට නිදර්ශනයක් මේක කියලා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා කරුණා කරලා මේ ඇති දේ උරගා බැලිය හැකි දේ හුස්ම ගන්නකොට බලන්න මම කොහොමද දන්නේ හුස්ම ගන්නවා කියලා. ආයෙන නාසයේ ඉලිනවා තේනවා. ආයෙ එහෙනම් හරි. නැත්තම් හීනයක් වෙන්න පුළුවන්. ඒ නිසා මොනම දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. නමුත් ප්‍රත්‍යක්ෂණය කියලා උරගා බලනවායි කියලා අස්පනා පිට බලනවා කියන දන් විතරයි බුදුහාමත වැඩ ඉන්නේ. අනේ හැමතැනම ආගම විතරයි තියෙන්නේ. අනිත් ඇඟවල ධර්ම නෑ. ප්‍රත්‍යක්ෂණය කරන දන ආගමක් තියෙනවා ධර්මයක් තියෙනවා. ආන ඒකට අපි මේ වගවිමු ඒක අදාහගනිමු. ගරු ස්වාමින් වහන්ස ධර්ම ශ්‍රවණයෙන් පසු මේ ගැන සිතීමි. අපි පුරුද්දට කරන ක්‍රියා සිදුවන්නේ අචේතනිකවද? උදාහරණයක් කහින විට අපේ අත නිතතින්ම මුවට ලංවේ. මේ පුරුද්දකි. භාවනා කරන විටද මුලදීම හෝ දෙවන වර කහින විට අත මුවටයයි. මේ සිදුවන්නේ අචේතනිකවද? මම පන්සිල් අරගෙන නැගිටින බොහෝ දවස් අරගෙන නැගිටීම බොහෝ දවසට සතියෙන් කරමි. වැඳගෙන ඉන්න අත් දෙක සතියෙන් පහතට දමා නැගිට පියවර දෙක තුනක් යා හැකිය. ඒ අවස්ථා දෙකේ අත හැසිරවීම, ඒ අවස්ථාවේදී අත හැසිරවීම හා කැස්සක් වෙන විට අත හැසිරවීම යන අවස්ථා දෙකේදී චේතනාව බලපාන්නේ කෙසේද? මේ අවස්ථාවලදී කුසලයක් සිදුවේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේක ඒ වගේ නිරීක්ෂණ දෙකකින් කරන්න බෑ. නිතරම බලන්න මේ සචේතනික අචේතනික ભેදය අභිධර්මයේ විශාල වශයෙන් ගණන් ගන්න තියෙනවා අටුවාවෙත් ගණන් ගන්න තියෙනවා. අචේතනික සචේතනික සවිඥානික අවිඥානික සසංකාරික අසංකාරික කිය. මම ওই ෆාම් එකේ වැඩ කරන දවසක ওই අභිධර්ම පොතක් කියවලා මට මුළු ලෝකෙම දෙකට බෙදලා ගියා. එකපාරට පේනවා ඔබ කරන දේ සහ කරන දේ. ඉතින් මෙච්චරමයි කල්පනාව. පස්සේ පැවිදුණාට පස්සේ මම කටුකුරුදේ සංසය හම්බෙලා කිව්වා. අවසරයි සංසය ඒක අභිධර්මයට බැන්නට මොකද මේ බෙදීම දිහා බැලුවට පස්සේ සම්පූර්ණ අපිට ලෝක දෙකක් තියෙනවා. කරන දේ සහ වෙන දේ. ඉතින් මම ඒ තරම් උඩ දම දම කියනකොට ඥානදාම ලෝකෝ ඔක්කෙන් තමයි සාමාන්‍යයෙන් අභිධර්මය අටුව හදන්නේ. නමුත් අචේතන සචේතන දෙක අතර මැද ඉර කොතන තියෙන කියලා ඒක සංඥාවක් විතරයි. ඒකත් සංඥාවක් වේ. මොකද අසංස්කාරික අසංකාරික කාය සංස්කාර අසම්පජාන කාය සංකාර අසම්පජාන වචී සංකාර කියලා බුදුරණන්සේ කියනවා අපේ අතින් කෙරෙනවා හිතලා නෙවෙයි කෙරෙන්නේ හැබැයි ඒකට හේතුවක් තියෙනවා අතීත කර්මයක් ඒකට තියෙනවා ඇබ්බැහියක් ඒකට කියනවා තව කෙනෙක් කරවට්ටන්න ඕන ගතිය. ඒ නිසා අසම්පජානව කාය සංස්කාර වගේක් යනවා. සංස්කාර කියලා කියන්නේ හිතලා කරනවා කියන්නේ. අසම්පජාන කියන්නේ නොහිතන නොදැන කරනවා කිය. ඒ නිසා මේ ශරීරේ මට අයිති නෑ. මේකේ නේවාසිකයා මම නෙවෙයි. මේකේ විධායකයා මම නෙවෙයි. මේක තියෙන්නේ මන්ලව જાතිය බෝ කරන්න. මේ කයින් වෙන මොන මගුලක්වත් නෑ. මේකේ තියෙන්නේ ලිංගිකත්වය. ඒ සඳහා කටයුතු වෙනකොට ඒක යන්ත්‍රය වැඩ කරනවා කර්මානුරූප මේක මගේ කියන්න බෑ නෑ කියන්න බෑ. ඒ නිසා මේ සම්පජාන සම්පජාන කියන එක මූල ධර්ම වලින් හරි ලස්සන දෙකක් බෙදුවට වෙන් කරන්න බෑන පුළුවන්. ඒ හොඳටම ගෙවිගෙන යනකොට ඒකේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා චතුත්ථ ධානයට යනකම් හොඳට භාවනා කරපු කෙනෙක් දන්නවනේ ඒකෙදි හුස්ම නැහැ. තත්ත්වඥාන කියලා කියන්නේ හුස්ම සියුම්. ඒ කියන්නේ අපි විපස්සනා කරනකොටත් හුස්ම හොඳටම සියුම්. ඒකට හිත කැඩිලා නැහැ. සතිය තියෙනවා. හුස්ම නැති බව දන්නවනම් අපිට කේත හැකි උපේක්ෂාව හොඳට ඇවිල්ලා තියෙනවායි කියලා. එතෙන්දි කියනවා පාවොක්සයිඩ් හුස්ම තියෙනවා කියලා බැලුවොත් තියෙනවා. නැත්නම් නැහැ. ඒසර බලනවනම් සම්පජඤ්ඤ. සසංකාරිකයි. නැත්නම් නැහැ. ඉතින් බලන්න එපයි කියලා කියනවා. ඉතින් එහෙම කිව්වම බලන්න බෑ ඉතින්. ඕකන වැඩි. චතුර්ථ ධානය කියලා හුස්ම නැහැ බලන්න නම් එපා කිව්වොත් එහෙම විනාසයි. ඒකමයි බලන්න හිතේ. ඒක නිසා මේ සම්පජඤ්ඤා සම්පජඤ්ඤ කියන එක ඒත් එක විදිහක දෙකට බෙදීමක්. ඒක අපි ප්‍රයෝජන තියෙන සංකල්ප පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා ඒ කායික ක්‍රියා අත හසුරුවන එක කරලා කරන එකක්ද හිතෙන එකක් කරන එකක්ද කියලා බලන්න දිගටම පරිශ්‍රණය නතරනකොට දිගටම ඒකට අනුපස්සනා කරන්න ඒකම නැවත නැවත බලන්න ඒක තමයි අපිට මනුසාත්මව දීලා තියෙන්නේ ඒක තමයි අපිට නැවත නැවත බලන්න කියලා කියන්නේ හදිසි වෙන්න එපා හිතලා කරනවද එහෙම නැත්නම් කෙරෙනවද කියන එක කරගෙන කරන යන තීරේ මේක හොල්මනක් විතරයි කවුදෝ නටවන අසං එහෙම නැත්නම් වේදකෙක් නැති පාලකෙක් නැති විධායකෙක් නැති නේවාසිකෙක් නැති මොකද්ද වැඩක් යනවා ඉතින් මේකෙන් අපි මම කෙරුවා කියලා දුක් විඳින කට්ටිය තමයි පෘථජ්ජනය මේ මමයි මේක කෙරුවේ කියලා කියනවා හොඳට භාවනා කරපෙන්න දන්නවා ගියා නෙවෙයි පුතේ ග්‍රහය අරන් ගියා කියන එක තමයි කියන්නේ නිසා මේ කර්මාන රූපෝ කියන නිසා දැම්ම හදිසි වෙන්න බවක ticket නිරීක්ෂණය කරන්න පූජනීය ස්වාමින් වහන්ස මා පරයන්කේ වාඩි වූ විට විනාඩි කිහිපයක් තුල හුස්ම හුස්ම ගැන වැටහීම නැති වී ගියමි. එවිට වෙනදාට එන නීරස ගතිය දැන් නැත. මා කිසිත් නොකර සිතට එන සිතුවිලි දෙස බලා සිටී. තවද කායික වේදනා හා අවට ශබ්ද තිබුණද එයින් ගැටලුවක් නැත. මා මෙසේ බලන එක දෙආකාරයකට වැටහුණි. එනම් 1. මා නාසිකාග්‍රයේ අසලම සිත තබාගෙන සිටීමේ එවිට එන සිතුවිලි ප්‍රමාණය අඩුවන අතර එම මා එම කිසිත් නොදැනෙන තැන දෙස බලා සිටීමි. මට දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් ලැබුණි. සිතට ප්‍රීතියක්ද දැනුනි. නමුත් එවිට මාහට සිතුවිල්ලක් පැමිණ මා මේ සමත සමාධියක සිටිනවාදයි සිතුනි. මම බිය වුනි. මන්ද මා විපස්සනාවට වැඩිපුර අලුම් කරන නිසා. දෙක මම සිත විසිරෙන්නට ඉඩ හැර ඒ දෙස බලා සිටියෙමි. මෙය මදක් අසීරු විය. මන්ද සිතුවිලි විවිධ වෙස් වලින් පැමිණේ. සමහර විට මම දේවාට අසුවේ. ඒ බව මා දැනගත් විට එම සිතුවිල්ල නැති වී යයි. නැවත එකක් එයි. ගරු ස්වාමීන් වහන්සේ ইহත දෙආකාරයටම මා භාවනා කෙලිමි. මාහට විපස්සනාවෙන් ඉදිරියට යාම සඳහා කුමන ක්‍රමේ වැදගත්ද යන්න පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඔක්කොම මේවට කියන්නේ ප්‍රපංච නොකල යුත්තන් වල ප්‍රපංච කරනවා. භාවනාවේ සතියට යන්න අරින්න. ඔය අපිට ඕන කොට විපස්සනා යන්න බෑ. පෙට්‍රල් වාහනේට පෙට්‍රල් දාන්න ඕන. ඩීසල් දැම්මට ඇදින්නේ නෑ. ඩීසල් වාහනේට පෙට්‍රල් දමන්න ආස ඩීසල් වලට කිව්වට හරියන්නේ වාහනේ බලන්නකො පෙට්‍රල් නේ පෙට්‍රල් දාන එකයි තියෙන්නේ. මේවා ප්‍රපංච කළ යුතු නැති තැන් වල ප්‍රපංච කිරීමේ ලියුමේ තුන්වෙනි වාක්‍යය කියවන්නේ ආයතරයක් මම හිතන්නේ තුන්වෙනි වාක්‍යය කියලා මුලින්දලා කියවන්නකෝ. ඒ අවස්ථා දෙකද ස්වාමීන් වහන්සේ. ලියුමේ පළමුලේ ඉඳලා වාක්‍ය තුනක් කියවන්න කියනවා තව සැරයි කියන්නේ. මා පරයන්කේ වාඩි වූ විට විනාඩි කිහිපයක් තුල හුස්ම ගැන වැටහීම නැති වී ගියමි. ගියමි. වාක්‍ය තුන නේද වාක්‍ය ඛණ්ඩ තුනයි. වැට හුස්ම ගැනීම නැති බව වැටහි ගියමි කිව්වොත් හිතාමතා කරපෙන්නේ. වැටහි ගියේය වෙන්න එපායි. ඒකටත් මී දාලා තියෙන හැටි බලන්න. ඒ සිද්ධ වෙන දේ අපි භාෂාවේ මේ කියලා දාන්නේ සකර්මක ක්‍රියාවකට. වැටෙහි ගියේය වෙන්න ඕන. ඉතින් මේ නිසා අපි මේ කඩුවක් ගිල ගත්තා වගේ අලි අවුලකටපත් වෙන මේ සතියේට වැඩේ පාර දෙනවා කියන මේ සරල කාරණාව ඉතින් එක දවසක් මේ සයන්ස් ප්‍රොෆෙසර් කෙනෙක්ට චෝදනා කරලා සිංහලන්සේ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තමුසලා සිංහල වාචික ළමයි නෝනා ඊට පස්සේ ආ පන්තිර කියලා කිව්වලු අද ඉඳලා අපි ව්‍යාකරණ අනුකූලව කතා කරන්න කියලා අපි ඉලෙක්ට්‍රෝනයක් වටා නියුට්‍රෝන කැරකෙන විට අපි අපි න්‍යෂ්ටයක් කල්පනා කරන විට න්‍යෂ්ටේ වටා ඉලෙක්ට්‍රෝන කැරකෙන්නේ මූ කියන්න ඕන කියලා බහුවචන නිසා. ඔද අපි කියලා පටන් ගත්තා කියලා. ඒ වගේ ප්‍රොෆෙසර්ස්ලා කනවා කෑමනක් මේ භාවනා කරොත් ඒ જાතිමයි. මේ සතියට වැඩි පාර තමයි යනතේ යන්නේ. මං කැමති විපස්සනාවට මං කැමති මම කියන්නේ මෝඩයෙක් නං මෝඩයෙක්මනේ. මං කියන්නේ මෝඩේ ඌ තමයි කෑවේ මේ දෙකල් සංසාරේ. දැන්වත් උකට යන්න දිනවා. ඒ නිසා මුළු ලිපිය පුරාම තියෙන්නේ ප්‍රපංච කළ යුතු නැත්නම්ක ප්‍රපංච කරලා. කරුණාකර භාවනාවට සකල වෙන්න දෙන්න. මගේ සිම්පල් ක්‍රමය තමයි වැල යන පැත්තට මැස ගහලා නිකන් ගරුතර අතිපූජනීය ස්වාමින් වහන්ස අද උදෑසන පරයන්ක භාවනාවේ සිදු වෙනස් වීමක් දැනුම් දීමක් හා මින් ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා කාරුණිකව උපදෙස් පතමි. පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රාශ්වාසයේ බැලීම එක දිගට පැය එකමාරක් පැය විනාඩි 45ක් අතර කාලයක් පමණ එක දිගට නොසෙල්වී කරගෙන ගිය හැකිය. මුලින් ආශ්වාස ප්‍රාශ්වාස ගොරෝසුවටත් ආශ්වාසයේ කෙටි සීතලටත් ප්‍රශ්වාසයේ දිග උණුසුමටත් දැන් නාස් කුහරේ වදිනවා දැනේ. ටික වේලාවක් එය බලා සිටියේදී එය සියුම් වී නැති වී ගොස් හිස් අවකාශයට යන්නේය. මෑතක සිට ඊතා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාස ඊතා සියුම් ලෙස දැනී වරහන් තුල. එවිට එනම් එවිට නොසොල්වා යන හුලන් රැල්ලක්සේ හෝ දිවේ හෝ උඩුතල්ලේ මත ඇතිවන කම්පනයක් ලෙස දැනේ. ඊතා ඉක්මනින් අවකාශයට හිස් තැනට යන්නේය. මුලින් මුලින් වේදනා සිතුවිලි ආදිය නිතර නිතර කිහිප විටක් එන්නට විය. එවිට එය ආ විට එය මෙනෙහි කර උදාහරණයක් වරහන් තුල උදාහරණයක් ආවා ආවා නැති වුණා නැති වුණා කියා ඒ දෙස බලා සිටියේ. අද මේ සිතුවිලි කිහිපයක් පමණක් ආතර බොහෝ වේලා නිකම් බලා සිටියෙමි. එවිට මට ස්වාමීන් වහන්සේ කිව් පරිදි මේ කම්මැලි, නිදිමතයි, නීරසයි මතක් වී දැනුණද එවේලේ මේ ශාන්තයි, රිලැක්ස් කාම්‍ය යන්න මෙනෙහි කළේය. එවිට ප්‍රීතියද දැනුනි. වරින් වර සුළුසුළු කම්පන පාදවල දිවේ තොලේ ආදී wen wenව දැනුණද අද මුළු ඇඟම හිස දක්වා දිගටම විනාඩි දෙකක් පමණ කම්පණය වුනි. එවිට ස්ප්ලිට් සෙකන්ඩ් එක එකට මල්වැඩි අහසට ගිහින් පුපුරා අලංකාරව පහළට වැටෙන්නක් මෙන් දුටුවෙමි. ශබ්දයක් නැතුව. ඊට පසු ටික වේලාවකින් එය නැවත වරක් ඉතා කෙටි කාලයකට එකිනෙකට වෙන් වූ රිදී පාට ජල බිඳු වලින් සෑදුණු දිය ඇල්ලක් මෙන් පහළට වැටුණි. මෙය ඇති වී නැති වී යන බව වැටහුණි. මේ වන විට යටි කය බෙල්ලෙන් පහළට නැවෙනවා මෙන් දැනුනි. කිසිම කරදරයක් එයින් තිබුණේ නැත. මේ ආකාරයට බොහෝ වේලාවක් නිකම් බලා සිටියේය. අද තද බල විදියට වේදනා ආවේ නැත. මම සැරෙන් සැරේ මූල කර්මස්ථානයට ගිය හැකිද යන්න බැලුවද එයට යෑමට පුළුවන් වුවත් ස්වාමින් වහන්සේ මීට කලින් අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කීවේ නැවත මූල කර්මස්ථානයට ගොස් ආය මුලින්දම් පටන් ගන්න එපා කිව් බැවින් ඒට නොගියේය. එහෙත් ඉබේම ආශ්වාස ප්‍රාශ්වාසය දැනුනේ නම් ඒද මෙනෙහි කළේය. අද මම මේ පැය එකහමාරකට වඩා එක මේ පැය එකහමාර වාඩි වී සිටීමට තිබූ නිසාත් වෙන වැඩක් වරහන් තුල ගේ දොර වැඩට යන්න නොතිබුණු නිසා කම්මැලි වුණත් ආසාවෙන් සිටියා. එහෙත් gederදී කරන gedara කරද්දී අන්තිම මාසයේ විතර භාවනා කරන්න කම්මැලි බවක් හෝ භාවනාවට පැයක් පැයක එකමාරක් ඉන්නේ නැතිව නැගිටලා යනවා. පළමුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස වල පෞද්ගලික ලක්ෂණ මොනවාද? මොකද්ද මුලැමැදාග කියන්නේ කියලා බලන්න ඕනේ නිසා භාවනාව කරන්න කරන්න අපට එහෙත් දැන මොනවාවත් බලන්න නැති නිසා කම්මැලි. ස්වාමීන් වහන්සේ කියනා වාගේ මෙය කම්මැලි වැඩක් බව සූදානම් ශරීරයෙන් ගිහින් තව චිත්තක්ෂණයක් ඉදිරිපිට ඉදි ඉඳීමට බලමි. තවද සමහර විට ආශ්වාස ප්‍රාශ්වාසයේ බලන්න පරයන්කේට වාඩි වූ විට ඒ වෙනුවට ලයිට් එලියක් අඩු වැඩි වෙනවා හෝ තිරයක් මතුවී එය දෙස සතියෙන් ඇති වෙනවා නැති වෙනවා බලා සිටීමටද හිස් බවකටද යන්නේය. මෙය හරිද? තෙරුවන් සරණයි. නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා. ගුණ නැති බව හොඳට පේනවා. කෙසේ නමුත් කියන්න ඕනේ කාරණාව මට හිතෙන විදිහට මේ භාවනා විදී කොතින්ද කරන්න ඕනද කොතින් පස්සේ යන්න ඕනද කියන එක පිළිබඳව එච්චරම පැහැදිලිකමක් නැති බව පේනවා. ඒකත් ඉන්දික කාලයක් යනකොට තමයි පුරුදු වෙන්නේ. නමුත් අපිට භාවනාදී සිදුවෙන දේවල් හිත අපිට කියලා දෙන්නේ උපමා රූපක අලංකාර මාර්ගයේ. ඉතින් ඒක කොහොම දැනගන්නේ එකකවත් නතර වෙන්න එපා. අර කිව්වා වගේම නිතර නිතරම මූල කර්මස්තන්ට යෑමෙන් අවුල් කරගන්නත් එපා. යම් වට්ටමකට භාවනාව රෝලි පෙරලෙන්න පටන් ගත්තට පස්සේ ඒ යනාතී අඬ දීගෙන බලනින් එකයි තියෙන්නේ. එතකොට අර කරන දෙයක් නෑ, කරන දේ තමයි. ඒ නිසා කම්මැලි ගතියක් තියෙනවා. කම්මැලිකම කියන්නේ කෙලස් නැති ගතිය කියලා. උනන්දු තියෙනවනම් නැත්තම් තණ්හාවෙන් කරනවා නම් කෙලෙස් මේ කෙලෙස් නැති ගතිය කියන එක වටහලා දෙන්න පුළුවන් උනොත් ලේසි. නමුත් ඔය හිතන තරම් ලේසි නෑ. මොකද අපේ හිත හරීම බයයි නිවනට. හරීම බයයි නික්ලේශී ගතියට. හරීම බයයි අලුත් දෙයට. ඒ ධර්ම සම්ප්‍රදාන කුලය තාම ගතානුගතිකයි. ඉතින් මේක දැනගන්න නිවන බාධා කරන්නේ බාහිර කෙනෙක් නෙවෙයි මගේ හිතමයි. මගේ හිත කැමති කරදරවලට, මගේ හිත කැමති ආතතියට, මගේ හිත කැමති මේ ඝර්ෂණයට ඒක ගැන කතා කර කර ඉන්න. නමුත් නිවන කියන එක ඇත්තට ඈත දෙයක් නෙවෙයි. ඒක කවදාද යගේ කරනවත් එක්කම අස්පනා අපිට තියෙනවා. ඉතින් ඒක කර්ම ගෙවෙන්න ඕනේ. මෝරන්න ඕනේ. භාවනාව සුද්ධ වෙන්න ඕනේ. එතකොට තේනවා මේ දිගටම මේක තිබිලා තියෙනනේ අපිනේ මේ මේ වළක්කලා තියෙන්නේ. ජීවිතේ වි මල් විහිම්පල්. ඉතින් ටිකක් කල්ලෝ ඒක පරිප්පෝ කන්න වේ මට පේන විදිහට. එතකොට ඕක හැදෙනවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මූල කර්මස්ථානය සක්මන් භාවනාව මා ඊතා සෙමින් සක්මන් භාවනාව පුහුණු කරමින් පවතී මුලදී මා පාදයේ එස වූ එසවූ පෙරට එසවි පෙරට යැවීම, තැබීම ලෙස පුරුදු කර කළද කාලයත් සමග වම් පාදයේ සහ දකුණු පාදයේ ලෙස මෙනෙහි කරමින් මද වේගයකින් සක්මන් භාවනාවේ යෙදේ. දැන් වම් පාදයේ සහ දකුණු පාදයේ ලෙස මෙනෙහි කිරීම අවශ්‍ය නැතයි හැඟේ. මට දැනෙනවා මා සතියෙන් ගමන් කරන බව. දැන් මා සක්මන් භාවනාව පටන් ගන්නා විට වම් පාදයේ දකුණු පාදයේ ලෙස මෙනෙහි කළද ටික වේලාවකට පසු මා සතියෙන් ගමන් කිරීම පමණක් මෙනෙහි කර මෙනෙහි වේ. මේ ආකාරයෙන් භාවනා කිරීම නිවැරදිද? වම් පාදයේ සහ දකුණු පාදයේ සිහි නොකිරීම. ඒක වරහන් තුල තියෙන්නේ වම් පාදයේ සහ දකුණු පාදයේ සිහි නොකිරීම. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොයිතේ නොකර සතිය ගන්න පුළුවන් නම් තීකල සතිය ගන්නට වැඩිය හොඳයි. ඒ නිසා අවස්ථාවේ හැටියට මෙනී කිරීම උපකරණයක් විදිහට පාවිච්චි කරන්න නිතරම පාවිච්චි කරන්න ඕනේ යම් වෙලාවකට මෙනී නොකර ඇවිදින බව පේන්න හම්බ වෙනවා නම් ඒක වඩා හොඳ දක්ෂකමක් කියලා හිතාගෙන සතිය දිනු කිරීමයි කරන්න තියෙන්නේ මෙනෙහි කිරීම හෝ වෙන විස්තර නෙවෙයි. ඒ නිසා ඒක පුරුදු වුණාට පස්සේ තේරෙයි දැන් වැඩමුළුවක දවස් 6ක් ඉන්නකොට ඉබේම හිත ඒක කෙරෙනවා. ඔතේ එතකොට ආයෙ මෙනෙහි කරමින් අවුල් කරන්න එපා. මේක පිළිබඳව සැකහැරලා මේක හිතට වද්ද ගන්න ඕනේ කියන ලෑස්තියෙන් යන්න. එතකොට ඔය පටලවිලා ඉරනවා. ගරුතර පූජ්‍යපාදයන්ෙනි පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආමනාපානය කෙරෙහි සිත යොමු කිරීම අද දින පළමු පරයන්කේදී අරමුණ කෙරෙහි සිත තදින් පවත්වා ගත හැකි විය. වරින් වර බාධාකාරී ලෙස වේදනාව තදින් දැනුණද වේදනාව මෙනෙහි කරමින් වීරය දැඩිව පවත්වා ගනිමින් ආනාපාන ක්‍රියාවලිය හා බැඳුණු අවයවයන්හි දැනුණු දැරිය නොහැකි වේදනා අදිෂ්ඨානයෙන් යුතුව අරමුණු කෙරෙහිම සිත රැඳෙමි. හෘදය ආශ්‍රිතවද දැඩි වේදනා පැතිරෙන්නට විය. දනිස් දෙක කැඩෙන්නාක් මෙන් දැනිනි. ඒ උවද ඉරියව් වෙනස් නොකර අරමුණ කෙරෙහිම සිත බොහෝ වේලා රඳවා සිටියද බොහෝ වේලාවකට පසු නිතතින්ම වාගේ ඉරියව්ව වෙනස් කිරීමට පා දිග හැරෙන්නට විය. එහෙත් අදින්ම අරමුණු කෙරෙහි බැඳී පවතින අතර ක්ෂණිකවම ආලෝක සංඥාව පුළුල්ල පැතිරගත් අතර සිත ඒ තුල පැතිරෙන්නට විය. අරමුණ කෙරේද සිත නැමී තිබිනි. ඒ සමගම සියල් ඒ සමගම වේදනා සියල්ල සංසිඳී ඉමහත් සැනසිලිදායක මොහොතක් උදා විය. දැස්වල සිසිල් සෞම්‍ය බවක් දැනෙන්නට විය. දෙවන පරයන්කේදී තුන්වන පරයන්කේදී සිත අරමුණු කෙරෙහි බොහෝ දුරට රඳවාගත හැකි විය. දෙවන පරයන්කේදී ආශ්වාසය තරමක් වේගවත් එහෙත් කෙටි ස්වභාවයකින් සිදු විය. ඇති වී නැති වී යන ස්වභාවයේ වාගේම වායු ධාරා ඉදී ඉන්ද්‍රියන් හා ස්පර්ශය ඇසුරින් වේදනාව ඇතිවන ආකාරයද මෙනෙහිවන්නට විය. වේදනාවක් වේදනාව ස්පර්ශයේ හේතුවෙන් මෙය හටගන්නා බවද වශයෙන් කරුණු සිහියට නැගුණත් ඒවා මෙනෙහි කිරීම අතපසු කර අරමුණු කෙරෙහිම සිත රැඳවීමට උත්සාහ ගතිමි. පුළුල් ආලෝක සංඥාව තුල විවිධ දේ නිර්මාණය වෙමින් බිනි බිනි බොඳ වෙවි යන්නක් මෙන් දිස්විය ඒ ඇතිවීම නැතිවීම ඒ ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය තහවුරු කෙරිනි. මේවා වේදනා හෝ ඒවා ඇතිවන නැතිවන වේගය පාලනය කිරීම කිරීමට තරම් සමත් මමෙක් එහි නොවූ බවද වැටහිනි. ඒ අතරතුරදී වරක් කිසිම මෙහෙවීමකින් තොරව pāli gātā පාඨයක් සිතට නැගිනි. සබ්බේ දුක්ඛා පමිච්ඡන්තු මතකයට අනුව වරෙක් මගේ මෑණියන් මෙම පිරිස අතර සිටින උපාසිකාවක් ලෙස මා ඉදිරියේ දිස්විය. මම ඇයට චතුරාර්ය සත්‍ය අවබෝධනයේ අවබෝධය ප්‍රාර්ථනා කෙලිමි. ඇය දැකීමේදී උපේක්ෂා සහගත ස්වභාවයම සිතේ පැවති බව සිතේ. සක්මන් භාවනාව අරමුණු කෙරෙහි සතිය බොහෝ දුරට රඳවාගත හැකි බව පෙනේ. එහිදී මතුවන විවිධ වේදනාවන් මෙනෙහි කෙරිමි. අදට සත්වන දිනය වන විට ලද ප්‍රගතිය ලෙස වාර්තා කරන අතර ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේටද ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය වූ බෝධිය බෝධියකින් මස්තක මස්තක પ્રાપ્ત වේවායි හෘදයාංගම බෙති සිතින් ප්‍රාර්ථනා කරමි. මේක පිළිබඳව ඉච්ඡර විශේෂ විචන විචන කරන්න දෙයක් නැහැ. ඔය ගත්ත ගැම්ම හත් වෙනි දවසේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව ගෙනියන එක තමයි ඉතින් අපේ ඊගාව අනුග්‍රහය වෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මාගේ භාවනා අත්දැකීම් ඔබ වහන්සේගේ විග්‍රහය පිණිස ඉදිරිපත් කරමි. උදෑසන හුස්ම කීපයකින් ආනාපානය සංසිඳිනි. මුහුණවට හා ඔළුවේ කම්පන චංචල දැනිනි. මද වේලාවකින් ඔළුවට තීන්ත බාල්දියක් වක්රන්නක් මෙන් ඔළුවේ සිට පහළට හිරිවැටි යන ගතියක් දැනිනි. මා ඔහේ බලා සිටියෙමි. ටික වේලාවකින් වසා සිටි ඇස් බර වී ඒ තුල දර්ශන වගයක් පෙනෙන්නට විය. මෙය හරියටම හීනයක් බලනු ඇනිය. දකින විට පැහැදිලි වුවද භාවනාවෙන් නැගිටි පසු ඇස්බර වී නින්දකින් නැගිට්ටක් වැනිය. එහෙත් නින්ද නොගිය වග විශ්වාසය කිසිවක් මතක නැත. දෙවෙනි වාරයේදී පරයන්කේදී කොන්දේ වේදනාව තිබුණු හේන් පුටුවට මාරු වී පටල වුනිමි. වාඩි වූ සැනින් පතුල පොළවටද පස්ස පුටුවටද පිට ඇන්දටද තද වී එම දැනීම් තුනම එක හා සමානව තිබිනි. තවද දෙයත්ල ගැන දැනීමක් නොතිබුණි. එම දැනීම නොමැති බවට දැනුමක් තිබුණි. මේ සියල්ලටම ඉරියව්ව ලෙස නම් කරමි. මේ ඉරියව්වේ සිත පිහිටා තිබූ අවස්ථාවේම සියුම් හුස්මද ඒහා සමග උදරයේ වන පිම්බීම හැකිලීමද නිරීක්ෂණය කෙලිමි. එය ගෙවි ගියේය. ඉන්පසු දත්මැද සකස් වී ඇති දිව දත් මැද සකස් වී ඇති දිව අරමුණු වුණි. මද වේලාවකින් දත් ඇඳි දෙක තද වෙමින් කටහා මුහුණ අවට කම්පන චංචලද දැනිනි. ඉන්පසු දත් හා තොල අතර කෙල එකතු වෙන්නක් මෙන්ද කෙල බෝල පිම්බෙන ආකාරයක් නිරීක්ෂණය විය. මේ අතර සිදුවන ද පොත් තබන්නක් මෙන් හෝ වාර්තාගත කරන්නක් මෙන් සිතින් සිතුවිලි බොහෝ විට පැමිණුනි. මේවා ප්‍රත්‍යවේක්ෂණය ප්‍රපංච ප්‍රතිවේක්ෂණයද ප්‍රපංචදයි මට නොතේරේ. මෙසේ බොහෝ වේලාවක් ගෙවුණු අතර මුළු මුළු වේලාවෙම ඉරියව්වේ සිත බැඳ තිබුණි. මා පූර්ණාවධියකින් සිටි අතර අවට සියලු ශබ්ද ඊතා පැහැදිලිව ඇසුණි. වරින් වර හුස්ම ඇවිත් නැති වී ගියේ මතක හැටියට අරමුණු රාශියකට එකවර අවධානය පවත්වා ගත හැකි වූ පළමුණු පළමු අවස්ථාව මෙය වේ ශබ්ද අඳුරාගත්තද වරින් වර හුස්ම ප්‍රකට වන විට ඇස් ඇර නැගිටින්න සිටුවද බුදුන් බුදුන් වැඩියද භාවනාවෙන් නොනැගින් නොනැගිටින්න යන උපදේශය මත අදිෂ්ඨාන කරමින් දිගටම සිටීමි. ඉන්පසු පැමිණියේ ඔබ වහන්සේ දේශන ලද පස්සපච්චා වේදනා අවස්ථාවයි. ආයිත් නැගිටින්නට සිත්තුවද අදිෂ්ඨාන කරමින් සියලු දැනීම් සමග මෙම වේදනා ඉවසා බොහෝ වේලාවක් ගත කෙලිමි. සිතෙහි දොඩුමලු ස්වභාවය හා නිශ්චල අවස්ථා කීපයක් ද අත්විඳීමි. මේ අවස්ථාවේ එම මොහොත හඳුනාගත් අයයි මගේ හැඟීමයි. මෙම නිශ්චල අවස්ථාව අවස්ථා නිකලෙස් අවස්ථාද භාවනාව ඉදිරියට ගෙන යාමට ගෞරවයෙන් උපදෙසක් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේ අර භාවනාදී එක වෙලාවක් හම්බ වෙන සම්පූර්ණ විස්තර පෙන්නගෙන යන අවස්ථාවක් නිකන් gediyak දෙන්න ඉස්සලා දුබුක් වෙච්ච වෙලාව වගේ ඉතින් මේකෙන් තේරෙන් ගන්නවා අපේ හිතේ තියෙන හැප්කියාව මේ සතිය බාධායි සාධකයි මොන දේ ආවත් සතිය තියෙනවා කියලා විශ්වාසයක් එන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ තමයි අපිට මේ හැමදේම ගණන් කර කර දඟලන්න ඕනේ මේ ලේසි පාර දිගේ යන්න පුළුවන් කියලා විශ්වාසය පහළ වෙන්නේ. ওই සියල්ලම කරදර වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය එන්න ඕනේ. මේක ඉතින් ගොඩක් කල් හිටින්නේ නැහැ. මේක එක භාවනා එක අවදියක් අජන්ත බහිද්දා ආශස් ප්‍රසවාස වේදනා සංඥා හැම දෙයක්ම වගේ එනවා එයාගේ සංගඩේ දක්වන යනවා. ටිකට ටිකට ටිකට ටිකට යන්න පටන් ගන්නවා. ඉතින් මේක හුඟක් උත්සන්නව දකින්න තරමට අත්දැකීම තීව්‍ර වෙනවා. ඉතින් ඒ නිසා මේක එන වෙලාවේදී පුළුවන් තරම් එකට ඉබිලා බලන්න සමීපව බලන්න හැබැයි හැමදාම හම්බ වෙන්නේ නැහැ. ටිකක් දෙක තුනක් දැක්කට පස්සේ ඒකෙන් ඊගා ජවනිකාට හිත මාරු වෙනවා. ස්වාමින් වහන්ස ඊයේ ධර්මදේශනාව සම්බන්ධවයි. භාවනා කරන විට රූප සංඥාව ඉක්ම වූ පසු ලැබෙන ශූන්‍යතාවය මාර්ගඵල නොලැබූ යෝගීන්ටද ලැබිය හැකි බව තේරුම් ගතිමි. මාහට පහත ගැටලු ඇත. 1. පරයන්කේදී මෙවැනි අත්දැකීමක් ලැබුවෙමි. එහෙත් ඒ ශූන්‍යතාවයක්ද නිින්ද ගිය විට දැනීම නොමැති අවස්ථාවක් දැයි නොදනිමි. මෙම දෙකේ වෙනස වටහා ගන්නේ කෙසේද? මා ලැබූ අත්දැකීම සැබෑ නින්දක් වී කරුණු ඉදිරියේ කරුණු වැඩියට වටහා ගත්තා විය හැකි නේද දෙක ඔබ වහන්සේ ඊයේ දේශනාවේ අදහස් කළ ශූන්‍යතාවය සංඥාවෙන් තොර වූ අවස්ථාවයයි වටහා ගතිමි. සාමාන්‍යයෙන් යෝගාවචරේඛා රහතන් වහන්සේ ලබන සංඥා නිරෝධයේ එකමද භාවනා නොකර නොකර ආයතන පරිහරණය කරන අපට හැම විටම ඇත්තේ සංඥා විපල්යාස බව තේරුම් ගනිමි. ගතිමි. එලෙස ආයතන පරිහරණය කරන රහතන් වහන්සේට සංඥා නොමැතිව එය කළ නොහැකි බවත් සංඥාව සංඥාවක් ලෙස විපල්ලාස නොකර වටහා ගන්නා බව සිතේ. මේ මේ මූලධර්මවාදී නම් පසුව පිළිතුරු දෙනසේක්වා. ධර්මයේ බොහෝ තැන්වල ලෝභ දේශ මොහ අකුසල මූල ලෙස සඳහන් වේ. එහෙත් ඔබ වහන්සේ මුල් කරගත් දේශනේ මෝහය සේවනය නොකළ යුක්තක් ලෙස සඳහන් නොවේ. මෝහ සිතක් බව මෝහයේ සිටින අපට ප්‍රකට නොවන බව ඒට හේතුවද? තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී බව පතමි. ඇත්තට මේක මූල ධර්ම වලින් විතර කරන්න බැරි නම් නෑ යම් ප්‍රමාණයකට යන්න පුළුවන්. නමුත් ඔය ඉස්සෙල්ලා ඔය හෝම් භාවනා ඉදිරියට යන්න අරින්න. එතකොට හිත පිරිසිදු වුණාට පස්සේ කතා කරන භාෂාවක් තියෙනවා. ඔය දැන් ඔය භාෂාවට යන්න ඉස්සෙල්ලා හිත පිරිසිදු වුණාට පස්සේ කතා කරොත් එන කරන කරන භාෂාවෙන් පටලවෙනවා. ඒ නිසා මේවා දැන් තියෙන්නේ අවුල් වෙලා වගේ. නින්දක්ද නැද්ද කියලා දන්න ඕක කොහොම තියුණාට සතියේ බාධාවක් නැහැ. ඔය හරහා සතිය වර්ධනය සිද්ධ වෙන නිසා කෙනෙක්ගෙන් අහලා තෝරගන්න වෙනුවට ඔය தත්ත්වෙට නැවත නැති හිත දාන්න. දානකොට තමයි තේරෙයි දවසක ඔය පිළිබඳ තියෙන සැකදුරු වීමමයි සෝවන් වෙනවා කියන්නේ. සැකේ තියෙන තාක්කල් ආවේකපසාදයක් එන්නේ නැහැ. එනිසා ඕක කරලම භාවනා කරලම කරලම කරලම ඔක ගෙවෙනකන් හරිනම් මේසක ගායනවත් අහන්න යන්න එපා. අහලා උත්තර දෙනවා හොඳයි. හැබැයි ඕ මූලධර්ම උත්තර දෙන්න බෑ. හැබැයි භාවනාව සිද්ධ වෙනවා. ඒ නිසා මූලධර්මත් නෙවෙයි, නොවෙන්නෙත් නොවේ. ওই විදිහටම දිගට කරන යන ඒගොල්ල Taman තුලින් උත්තර එන බව නම් පැහැදිලි. ගරු ස්වාමින් වහන්ස මා ඊයේ උදෑසන 2:30ට පමණ අවදි උනිමි. බොහෝ දිනවල 3ට ආසන්න වේලාවක නැගිටිමි. මෙසේ අවදි වූ විට සිරුරේ කම්පන චංචල ලෙස දෙස බලා සිටිමි. නැතහොත් ඉරියව්ව දෙස බලා සිටිමි. ඉන්පසු නැගිට දවස ආරම්භ කරමි. එහෙත් අද 2:30ට අවදි වූ මාගේ සිත බොහෝ දොඩමළු විය. නැගිටීමට අමාරු හේසකාරී ස්වභාවයක්ද පැවතිනි. මේමා නිවසේදී අත්දැක ඇත්තෙමි. ඇඟට වෙහෙසකාරී තත්ත්වයක් ඇති විට සිත දොඩමඩුවේ. එසේ වූ විට උදෑසන කෘත්‍ය පමා වී ඉදිරියට ඇති කාර්ය පමා වේ. අද සක්මනට එළඹීමට විනාඩි 10ක් පමණ පමා විය. මේ සුළු දෙයක් ලෙස දැකගත හැකිය. එහෙත් නැගිට නැගිටි වේලාවේ හා උදෑසන කෘත්‍යයට ගත වූ වේලාවයි කනස්සල්ලට හේතුව. උදෑසන රැකියාවට පිටවීමේදීද මෙම අත්දැකී කොතෙක් උත්සාහ කළද වෙහෙස ඇති වූ විට හෝ අසනීප විට උදෑසන කාර්යයට සතිය පිහිටුවීම අපහසු වේ. උත්සාහ සාර්ථක නොවීම ක්‍රමවේදයේ වරදක් ලෙස දකිමි. තවද කය වෙහෙසී ඇති විට සිත කාමයට තදින් ඇදී යන බව මා අසා ඇත. මෙය මා අත්දැක ඇත. එනම් සාමාන්‍යයෙන් රූපවාහිනී නොබලන මා අධික වෙහෙසටපත් වී ඇති විට නිදා ගැනීමට හෝ භාවනා කිරීමට නංවා ගත නංවාගත නොහැකි මා සිත එම දින රූපවලට රූපවාහිනියෙන් හෝ වත්තේ වැඩක් කිරීමෙන් අස්වැසිල්ලක් ලබයි. වෙහෙසකාරී තත්වයට අමතරව මාගේ කර්මාරාමතාවය අධික බවද වැටහි. මාගේ වැඩවල විස්තර වැඩිය. එහෙයින් ගතවන කාලය වැඩිය. එසේම සාදාගත් කාල රාමුවලට සහ වේලාවට සම්බන්ධයෙන් ඉලක්කවලට වැඩ කිරීමට උත්සාහ කළ කර සුළු අතපසු වීමකට පසුතැවිලි වෙයි. මේ විපාකයක් යයි සිතේ. මුළු ජීවිතේම විපාක ගෙවීමක් ලෙස වැටහි. එහෙත් සමහර විපාක දක්ෂ වීමෙන් වෙනස් කරගත හැකිය. ඔබ වහන්සේගේ චිත තීක්ෂණ ඥාණයෙන් බිඳක් යොදා වෙහෙස කර අවස්ථාවේදී ඉරියව්වට සතිය යෙදීමට අභ්‍යාසයක් සකසා දෙන්නේ නම් ඊට කෘතඥ වෙමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. එහෙම ඇත්තටම ස්ථිර උත්තරයක් නෑ. එහෙම වේශකරවස්ථා එන්න ඕනේ. ඇවිල්ලා තේරෙන්න ඕනේ නපුරු කලට සතහට පැමිණිත වේත එදුරු නොවේ කලපව් ඵල දෙවා මිස. ඕකට උපක්‍රම නෑ. ඕක උණයි කියලා අතපය කැඩෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙත් කලදර නැත්තනක් වෙනවා. ඒ නිසා මේව මගහරින්න යන්න එපා. මේ තමයි දුකේ හැටි. ඒක නිසා ඒකට මොන දෙන්න පුළුවන්කම තමයි තියෙනවා. ඒක ස්ථිරහානියක් කරන්නේ. ඒක උනාට පස්සේ ආයෙත් එනවා රිලැක්සේෂන්. ඒකට මේ අතරමැද මේ දෙකටම සමහිත ඇති කරගන්න මිසක් හැම දෙයකටම එහෙම ප්‍රයෝග ඥාන වලින් මග අරින්න බෑ. ඒ වෙන්න ඒ පළ දෙන්න තියෙන දෙයක් තියෙනවනේ ඒක පළ දෙනවා. අපිට තියෙන එක පළ දුන්නයි කියලා භාවනා කඩාගන්න නැත්නම් මොකුත් කරන්නේ නැතුව ඒක සනීප වෙච්ච වෙලාවක නැවතත් පුළුවන් ද කියලා බලනවා ආයෙ සතිය පිටවන. ඒ නිසා මේකට යටත් වීමක් කරන්න වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දෙවන දවසේ කමට දුන් කමටහන් අනුව සතිය පවත්වමි. මෙම ලියවිල්ල ධර්මක සාරාංශයකි. මා පරයන්ක භාවනාවට ඉඳ හිඳ ඉරියව්ව මෙනෙහි කර ස්වභාවික ආශ්වාස ප්‍රශ්වාසයට සතිය පවත්වමි. ආනාපානයේ පෞද්ගලික ලක්ෂණු ගිමන් කොට පොදු ලක්ෂණයට වරහන් තුල වායෝ ධාරාවක් ඉහළ ඉහළ පහළ ගමන් කරන බව පොදු ලක්ෂණයට පැමිණේ. එක වේලාවකින් වාත ධාරාව නොදනී. ආනාපාන සංඥාව පවතී. එක වේලාවකින් එය අතුරුදහන් වේ. මේ වන විට කායික සැහැල්ලුවක් සැපයක් කය පුරා පැතිර ඇත. පසුව ආනාපාන නිමිත්ත නොමැති වරහන්තුලා නිමිත්ත ස්වභාවයක සතිය පවතී. කල්ගත වෙත්ම ශරීරයේ විවිධ තැන්වල සියුම් වේදනාවන් වේදනාවන් නැගී. මේ වේදනාවන් ක්‍රමයෙන් වර්ධනය වේ. මේවා තෙල් තාච්චියකට දමන අබමිනි. සියුම්ම නිරීක්ෂණයේදී සැප සහ දුක් වේදනාවන් වෙන වෙනම නිරීක්ෂණය කළ හැක. ටිකකින් මේ වේදනාවල පොදු ලක්ෂණයන් මතුවේ. සියුම් කම්පන වැනි දෙයක් අත්දකේ. වරහන් තුල ඉන කරන්ට් ෆ්ලෝ මේ කම්පන වේදනාවන් ඇති තැන්වලින් පටන්ගෙන ශරීරයේ පුරා පැතිරේ. මල් වෙඩිමෙනි. මට කුඩා කල කරන්ට් වැදී ඇත. මට මට සමාන එකම උදාහරණය එයයි. මුළු කාලය පුරාම තියුණු වේදනාවක් මේ පැතිර යාමත් දෙකම පවතී. සතිය හොඳට පවතී. පසුගිය පරයන්ක භාවනා 8ක පමණ තරමක් සමාන ආකාරයට මෙය අත්දකි. ජීවිත පූජාවෙන් ඊටමත් දරුණු උකුල් ඇටේ වේදනාවක් 90ක් පමණ ගිමන් කෙලිමි. කිසිම ඉරියව්වක් වෙනස් නොකිරීමෙන් එන වේදනාව ඉවසීමට හැක. මම වේදනා එන තෙක් බලා හිඳිමි. 105ක් පමණ වේදනාවන් ඉතුරු වන විට භාවනා කාලය අවසන් වේ. තෙරුවන් කෙරෙහි මෙම භාවනා ක්‍රමයකි. තෙරුවන් කෙරෙහි මෙම භාවනා ක්‍රමය කෙරෙහි මුණු ශ්‍රද්ධාවක් පහළ වී ඇත. යම් කිසි දෙයක් තියෙනවා මට ඒක කියව ගන්න දෙන්නේ. මගහැරී ඇතැයි සිතේ. තව ටිකයි තව ටිකයි කියා ප්‍රපංචයක් ද ඇතිවේ. සුදුසු උපදෙසක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට සදානායගති. දීර්ඝායුෂ පතමි. නිදුක් වේවා. සුවපත් වේවා. ඔය අවසාන කොටසේ තියෙන වේදනාවේදී යම් ප්‍රමාණයකට Taman ඒක පුරුදු කරගත්තට පස්සේ අනවශ්‍ය විදිහට ශරීරයට කරදර කරන්න හොඳ නෑ. යම් ප්‍රමාණයකට ගියාට පස්සේ ඉරියව්ව වෙනස් කරත් ප්‍රශ්නයක් නැත්තේ නෑ. හැබැයි ඒක බෝ වෙන තාලෙට කරන්න එපා. මොනවා කරුවත් ඉරියව් වෙනස් කරන්නේ නැහැ කියන පදනමේ ඉන්නවා කියන එක මගෙන් අත්කිලමතාන යෝගයට වැටෙන්නේ නැතුව මේ Tamanට ධර්මතාවයේ පැට පහළ වුණාට පස්සේ ශරීරයේ සහයෝගයත් අරගෙන ඉදිරියට යන්න. එතකොට භාවනාව මේට වැඩිය මෙච්චර කටුකරෝසන වෙන්නේ නැහැ. පහසුවෙන් කරගන්න පුළුවන් අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. ප්‍රථමයෙන් මාගේ සක්මන් භාවනාව ගැන කරුණු කියන්නට අවසරයි. මීට මාස කිහිපයකට පෙර මම මුලින්ම සක්මන් භාවනාව ගැන හරියට දැනගෙන සක්මන් කරන්න ගත් විට මට සුළු වේලාවකින් වම දකුණ කියමින් හෝ පාද බිම වදින තැන් එතරම් මෙනෙහි නොකරම සිත එක්තැන් වී සාමාන්‍ය වේගය විනාඩි සාමාන්‍ය වේගයෙන් විනාඩි 5ක් 10ක් පමණ සක්මන් කළ හැකි විය. ඊට පසුද කීප වරක් එලෙසම එතරම්ම වෑයමක් නැතුව සක්මනේ සතිය පිහිටුවා ගත හැකි විය. මම සක්මන් භාවනාවට හරියට මම සක්මන් භාවනාව හරියට කරන්නේ දැයි සැකයක් ඇති උනිමි. දැන් ඒ ගැන සැක නැත. සතිමත් සිටීම යනු සිතට එන බාහිර අතීත හෝ වර්තමාන අරමුණු අරමුණු සමග එක් නොවි එක අරමුණක සිත තබාගෙන සිටීම බව දැන් පැහැදිලිය. පසුගිය දින කීපයේද මාගේ සක්මන එසේ ඉක්මනින්ම සතිමත් විය. සිත ගොඩාක් චංචල වූ විට මම වම දකුණ කියා සක්මනට සිත යොමු කරයි. පියවර 10ක් 15කින් යටිපතුලේ ගැටීම් හා පාදයේ පාදයේ සංදිවල චලනයක් තේරෙන්නටගෙන ඊට පසු කිසිම දෙයකට අවධානයක් නැතිව ගොස් නිකම්ම ඇවිදින්නට පටන් ගනී. නොසිතාම එකවරක හයියෙනුත් තවත් වරක හිමිනුත් සක්මන් කරයි. සිත බාහිරයට හෝ අනිකුත් සිතවිලි වලට නොගොස් විනාඩි කිහිපයක් එක දිගට සක්මන් කළ හැක. සමහර වේලාවන් වල මොනවා ඇහුණාද දැනුණාද මතකයක් නැත. ඒ කාලය නැතිව ගියා වාගේ හෝ හිස් වාගේ දැනේ. ඊට පසු සිත එකපාරටම වෙන අතීත හෝ වර්තමාන අරමුණක ඇති බව දැනගනී. එය සිත නැවත සතිමත් වූ බවට සාක්ෂියක් නිසා සිත බාහිරයට යාම ගැන කනගාටු නොවි සතුටු වෙන්නට පටන් ගත්තෙමි. එය මහත් විනෝද අත්දැකීමක් වී එවැනි අවස්ථා එනතුරු බලා සිටීමේ පසුදින උදේ සක්මන් කරන විට විනාඩි 10කට පමණ සිත අනෙක් අරමුණු වලට නොගිය නිසා එවැනි අවස්ථා එකක්වත් ආවේ නැත. මුලදී සෙල්ලම නැවැත්වීම ගැන කනගාටුවක් වැනි සිතක් ආවද මාගේ සක්මන සතිමත් වීම ගැන සිත සතුටු නෙමි. මා කරන දේ දේ යම් වැරද්දක් ඇත්නම් පෙන්වා දෙන ලෙසත් මට සක්මන් භාවනාවේ ඉදිරියට යෑමට ඔබ වහන්සේගෙන් තව දුරටත් මග පෙන්වීම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පරයන්ක භාවනාවේ මගේ මූල කර්මස්ථානය ඉරියව්වට සිත පිහිටුවීමයි. මා දැන් මෙතන යනුවෙන් සිත සිතා අරමුණු වලින් මුදවා ඉදිරියට ඉරියව්වට පිහිටුවීමට හැකි. යනුවෙන් සිතා සිත අරමුණු වලින් මුදවා ඉරියව්වට පිහිටුවීමට හැක. සිත බාහිරව අරමුණු වලට යනවා දැනුණු සැනින් ඒ සමග එක් නොවි ඉරියව්වේ ඉරියව්වට සිත පිහිටුවීමට අපහසුතාවයක් නැත. එහෙත් අතීත අනාගත සිතුවිලි වලට ගිය සිත හඳුනාගන්නේ ටික වේලාවක් ඒ සමග ගිය පසුය. කිහිප විටක්ම ඉරියව්ව වෙනස් නොකිරීමට අදිෂ්ඨාන කරගෙන සිටින විට කකුල්වල වේදනා දැනීමට ගනී. සිතී සිත ඉරියව්වටත් වේදනාවටත් යමින් පවතී. මට දැනුනේ වේදනාවම මට සතිමත් වීමට උපකාර වූ වගකි. පසුව පසුව වේදනා දැනීම අඩු වී ගියද තවත් විටක එය දුරකින් ඇති දෙයක් ලෙස දැනිනි. දැන් දැන් වේදනාව දැනෙන කාලය අඩුයයි සිතේ. මාගේ ප්‍රශ්නය මේ වේදනාව නොදැනීම යන තත්වයකට නොදැනීම යන තත්වයකට එයිද ඒ වේදනා පිළිබඳ සංඥා නැතිවීමක්ද ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ පැවසූ හැටියට ආනාපානයේ සියුම් වී නැති වී යන හැටි මා අත්දක ඇත එහෙත් මාගේ මූල කර්මස්ථානයේ වෙන ඉරියාපතේට හිත පිහිටුවීම සියුම් වී නැති වී යන්නේ ඇඟ ගැන ඇති හැඟීම් සියුම් වී නැති වී යාමෙන්ද ඔබ වහන්සේ ඊයේ පැවසූ පරිදි ගිහිගෙයින් නික්මෙවි පැවිදි වී පැවිදි භූමියට නෑ එතන නැවත කියවන්නම් ඒ ටික. එහෙත් මාගේ මූල කර්මස්ථානය වන ඉරියාපතේට හිත පිහිටුවීම සියුම් වී නැති වී යන්නේ ඇඟ ගැන ඇති හැඟීම් සියුම් වී නැති වී යාමෙන්ද මාගේ පරයන්ක භාවනාවේ වැරදි ඇතොත් පෙන්වා දෙන ලෙසත් මට පරයන්ක භාවනාව තව දුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ප්‍රථම දින දේශනාවේදී මෙසේ සිත සිත සත්‍තිමත් වීමෙන් එක් කයින් කරන දුෂ්චරිතයක්වත් දුෂ්චරිතයක් වන සතුන් මැරීමෙන් වැළකී සිටීම පැහැදිලිය. එහෙත් අනිත් වේලාවේදී කරුණු පහක් මුල් වී කරන ප්‍රාණඝාත අකුසලය වෙන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේ ඊයේ පැවසු පරිදි ගිහිගෙයින් නික්මී පැවිදි භූමියට යෑම මේ සඳහා මහත්සේ උපකාර වන්නේද? ඔබ වහන්සේට මේ ආත්මභාවයේම ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා. වාටාගත කිරීම නම් අදුයි හොඳයි නමුත් මගෙන් උපදේශ බලාපොරොත්තු වෙනවා මෙච්චර දිග රචනා ලියොත් පටන් ගත දැනට යන්න මට පැයක් විතරයි කරුණා කළා මේක කෙටියෙන් ලියන්න මොකද්ද දැනගන්න ඕනේ කියලා වාර්තාගතක හොඳයි මොකද 100ක් එක කරනකොට එක්කෙනෙකුට එක දැනක්වත් වාර්තා කරන්න දෙන්න එපායි. නමුත් මේ දිග රචනා ලියනකොට අවධානය එක දැනකටවත් යන්නේ නැහැ. ඒ නිසා කෙටියෙන් අහන්න මොකද්ද දැනගන්න ඕනේ භාවනා ගැනක් තියෙනවා සක්මනක් ගැනක් තියෙනවා දේශනා ගැනක් තියෙනවා ජීවිතය ගැනක් තියෙනවා ඔක්කොම දිගට ආපුවාම මට අමාරුයි එකකටවත් හිත දාන්න ඒ නිසා මේකෙන් වදාන්ත Tamanට වැදගත් දෙහි එකකට අඩු කරලා අහන්න එතකොට දැන් ඇහුවත් කමක් නැහැ නැත්තම් වෙනම ලියන්න එකකට යොමු කරලා ගොඩාක් ඉල්ලි මාලාවක් දුන්නොත් එහෙම විශේෂයෙන්ම දැන් පැයකමාරක් දෙයක් වාඩිලා හිටියනේ දැන් ඔළුව නිකන් ක්‍රේල් වෙලා තියෙන්නේ ඒ කියවන එකනත් කෝච්චි පාරක බස් එකක් කරන් යනවා. ඒ කියවන්නේ. දඩබඩ දඩබඩ ගන්න. ඉතින් එතකොට ඒත් ලකුණු කැපෙනවා. එතකොට ආපු එකන තවත් අවාසි. එනිසා පිළිවක් කරමු මේ Tamanට මේ කියපු කාරණා පහක් විතර ලියලා දෙනවා. වැදගත් එකට දෙකට අඩු කරන්න නැත්නම් අපටහන් සුද්ධ වෙන්නේ නැහැ. දැන් තව ගියක් තියෙනද ප්‍රශ්න? ඊයේ මම තව තියෙනවා දෙකයි පහයි හයක්. ඊව 6යි අද අද 11යි. ඒතර 17ක් අපි කල් දානවා එහෙනම් අද. මොකද මින් ඉදිරියට හිරියොත් මේ ඔක්කොට පිරිසකට කරදරයි. වෙහෙසයි. ඒ නිසා අපි මේ අද දවසේ එකටවත් අත තියාගන්න හම්බුනේ නැහැ. ඊයේ ටිකවත් ඉවර කරන්න හම්බුනේ නැහැ. නමුත් මං හිතන කොහොම හරි අපි සමස්තයක් වශයෙන් ඉදිරියට යamak තියෙනවා හැම කෙනෙක්ගේම අවශ්‍යතාවන සපව ගන්න බැරි වෙයි මම බැලුවේ පුළුවන් තරම් එක්කෙනෙක් අහන ප්‍රශ්නේ ඔක්කොටම පොදු මේ බෞසුත භාවය ඇතිවීම සඳහා තොරතුරු සපයන්නයි ඒ නිසා මේ මේ ප්‍රශ්න කල් තියෙනවා ඒ අත්ව අපිට පොඩ්ඩක් තව සමහරුගේ දවස් දෙකක් කල් දැම්මම තමාට දවසක් කල් ලැබීමක්.